පාරේ ඉඳ තියලා පාරේ ඉඳ තියලා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණෝනේ බ්‍රහස්පතින්ද සම්ප්‍රදාන කූල පවත්වන ධර්මදේශනාවටයි රැස්ලා ඉන්නේ තීලූම දෙනා ඒ සඳහා ධර්මදේශනාව සඳහා tempatලා සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ පංචකාම ගුණං හිත්වා පිය රූපේ මනෝරමේ සද්ධාය කරා නික්ඛම්ම දුක්ඛසන්තස් දුක්ඛසන්තෝ කරෝ භව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද පවත්තන ධර්ම දේශනාව සඳහා මේ චාරිකාන් පස්සේ ගිය සතියේ පළවෙනි වතාවට රැස් වෙච්ච වෙලාවේ නාම යෝජනා ඉදිරිපත් වුණා. මේ රාහුල සූත්‍රය ඉදිරින් තියාගනිමු කියලා. ඉතින් ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ චුල්ල වර්ගයේ. ඒක නැවතත් බුදු පියෙක් තම බුද්ධ පුත්‍රයන් වහන්සේට කරන හුරතලයක් නැත්නම් දෙන ධර්මාවාද වගේක් පේන්න තියෙනවා බොහොම හැඟුම්බරව අපිට මේකට බහ ගන්නත් පුළුවන්. නමුත් ඉතින් එහෙම හැඟුම්බර ගතියක් ඉක්මවලා ගිය ගැඹුරකුත් මේ සූත්‍රයේ තියෙනවා විශේෂයෙන්ම දැන් අවුරුදු 2600කට පස්සේ ਸਰුවචනාංශේ සරණ ගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට. ඉතින් මේකදී රාහුල කුමාරයා කියලා කියන්නේ අවුරුස පුත්‍රයා සත් අවුරුදු වයසේදී පැවිදි කරගෙන සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට බාර දීලා ඒ උපාධ්‍යාය ආචාර්ය එහෙම නැත්නම් අන්තිවාතික සම්බන්ධතා යටතේ පවතිද්දී චරවචන්සේ නිතරම ඒ හරියට නිකන් තාත්තා පුතා දිහා බලනා වගේ මේ රාහුල කුමාරයන්ගේ නැත්නම් රාහුල පුංචාමතුරුන්ගේ සම්බන්ධතා අතුලත වශයෙන් ඒ පුංචාමතුරු කොච්චර මානාධික වෙන්න පුළුවන්ද අන්න එහෙම දේවල් වෙලා මේ ශ්‍රමණ ධර්ම පිරිලා ගන්නවද? ඒ වගේම විශාල වැඩ රාජකාරී භාගයක් කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කරදරයක් වෙලාද? එහෙම නැත්නම් වැඩ රාජකාරී බහුලව ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් පුංචි රාහුල ලදරු සාමණේරයාට යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැද්ද වගේ නිතරම සෝල බලපු ගතියක් පේන්න තියෙනවා. ඒක මජ්ක්‍ධිම නිකායේ කිව්වොත් රාහුල වාද සූත්‍ර කීපයක්ම තියෙනවා. මේකත් රාහුල සූත්‍රය කියලා තමයි සම්බන්ධ නම් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිය සුමානේ ගත්ත ගාතාව ඉදිරිපත් කරගත්තොත් ඒ මෙතෙක් මම කියපු දේවල් වලට පැතිකඩ කීපයක් එලිපෙහෙලි වෙනවා. ඒකෙදී සාරිපුත් බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි සාමණේරයන් වහන්සේ හම්බ වෙලා අහනවා කච්චි අබින්න සංවාසං අච්ඡාජාමි පණ්ඩිතං මේ නිතර ළඟ ළඟ ඇසුරු කරන නිසා ඒ පඬිත ස්වාමීන් පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සීරුවටපත් කරනවාද උක්කාදාරෝ මනුස්සානං කිච්ච කච්චි අපචිතෝ මයා මේ ලෝකේ සාසන කටයුතු කරන මහා පඬිත වූ කාර්යබහුල වූ ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මම නිසි ආකාරයෙන් ගෞරව කරනවාද කියලා බුදුජාණන් වහන්සේ රාහුල පුංචාමරණ කට උත්තර දීලා අහනවා මේ උපාධ්‍යයන් වහන්සේට ගරු කටයුතු தත්ත ඒ ගරු ආකාරයෙන් පවතිනවා කියලා. නිතර ආශ්‍රය කරන් ලැබිච්ච නිසා අවචාවට ලක් වෙලාද? හැල්ලුවට ලක් වෙලාද? එහෙම නැත්නම් මේ ලෝක සාසන සේවාවේ යෙදී සිටින ඒ උත්තමයන් වහන්සේට මම මගෙන් වේතු ගරු කිරීම එහෙම නැත්නම් අපචින අපචිත ඒ කියන්නේ වතපිළිවෙත සම්පාදනය වෙනවා කියන්නේ. ඉතින් මේකෙන් පේන්න තියෙනවා සරුවචන් වහන්සේත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒ ධර්ම සේනාධිපති කියන තැන දීලා පුදුමාකාර ශාසනය පිළිබඳව වගකීම් භාරයකට විවුර්ත කළ තිබ්බා. ඉතින් විවුර්ත කරාටත් වඩා ඉක්මවලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේ කෙරේ පිහිටපු ආකාර පෙන්න තියෙනවා. සුවිශේෂී අවස්ථා දෙකක් මතු කරලා දෙනවා නම් ඒ සංගීති සූත්‍රය දේශනා කරනකොට ਸਰවචනාංශයට කලින් සාරිපුත්තු ස්වාමීන් පිරුණම් පානෝ ඒ පිරුණම් පාණ්ඩ ඉස්සර වෙලා මේ ඉන්න සංඝයාට තේරෙන්නේ නැහැ මේ මේ වැඩපිළිවෙල ඉස්සරහට ගොනු කරගෙන යන හැටි. ඒක සාරවත්යන්හන්සේ කෘත්‍යකුත් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ Tamanට ඇහිච්ච ධර්ම සියල්ලම සංගායනා කරලා ප්‍රස්ථාර කරලා ඥාන ප්‍රස්ථාන කියලා මේවට කියනවා. ඥාන විභාග කියලා කියනවා. ඒකට සංඝයාට මතක් කරලා දුන්නා. කවදා හරි තම තමන් සරුවචනාංශේ නැතුව නන්නත්තර වෙච්ච දවසක මෙන්න මේ මං ඇදලා තියෙන ප්‍රස්ථාරය දිගේ යන්න මේ වගුව දිගේ යන්න කියලා සංගීති සූත්‍රය කියලා බලන්න ඉස්සරහට කරන්න තියෙන ධර්ම සංගායනාවලට උන්වහන්සේ පාරකපල තියෙනවා. ඒක වෙන කිසිම කෙනෙක් ਸਰුවචනංශ වැඩ ඉන්න කාලේ කරපු නැති වැඩක්. ඒ නිසා පස්සේ 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා සංගායනා කියලා ඒ විදිහට බුද්ධ දේශනාව නැත්නම් ඥාණය ප්‍රස්ථාර කරන්න පටන් ගත්තා. ඒ නැත්නම් ඥාන විභාගය කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ਸਰවචනanse වැඩ ඉන කාලෙම තමන්ගේ වෙන තියෙන යුතුයකම් ඉෂ්ට කරපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සමාජශීලී වැඩවලටත් හැම වෙලාවෙම සීනාසනෙන් පිට වෙනකොට සීනාසනේ හැම අගුලක්ම දොරගුළු ලාලද තියෙන සුද්ධ පවිත්‍ර කරලා තියෙන කියන බලන් වගේ කීම තිබුණා. ඒකම ਸਰවචනanse සුවිශේෂ වත්පිළිවෙත් පවර්ණා මේ පුංචි රාහුල හාමුදුරුව වගේ බලා ගන්න කියලා ඒක ඉතින් කිරිදරුවෙක් බලා ගන්න වැඩක්. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේට ಗುಣ ප්‍රකාශ කරනකොට කඳුළු වෙනවා කොච්චරක්නම් මේ වැඩ කරලා කිසි කිසිම කෙනෙකුට වැඩිය ਸਰවචනාංශිකේ ಗುಣ තේරුම් අරගෙන තිබුණාද කියලා ਸਰවචනාංශය අහනවා උඹ කොහෙන් බලලද මේ කොහොම දැනගනද මේ ಗುಣ ප්‍රකාශ කරන්න කියලා. ඒක කියනවා ඉතින් මට මට මේ ලෝකයේ අසුඛ වීමෙන් තේරෙන දේවල් එක බලනකොට මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ක්‍රමයට සර්වචනාංශي කවුද කියලා මට අන්වේ ඥාණයෙන් වැටහෙනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේව සම්පූර්ණ ගොනු කරලා කියන්න බෑ පිටු කරලා කියන්න බෑ නමුත් මම මේක කිව්වේ නැත්තම් හොඳ නැති නිසා කියනවා කියලා සර්වචනාංශي සායනකන ಗುಣ ගායනා කරනවා බැනුම් අහා ඉතින් ඒ නිසා ඔය යක්කඩු පඤ්ඤාරාම හඳුරු කියලා තියෙනවා මම බුදුහාමුදුරන්ට මල්වට්ටියක් පූජා කරනට මල්ලාසනේ ඒකෙම කොනක එක මලක් තැම්පත් කරනවායි කියලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ නොසිටින්න සංඝ සමාජයක් නැහැ. උන්වහන්සේ නොහිටින්න අපි මේ ඉන්න ගුණ අද නැහැ. ඒක නිසා හැම කෙනාම කල්පනා කරගන්න ඕනේ. ඒ අභින්න සංවාසය නිසා නිතර ඇසුර නිසා සමහරලාට අවචාවට ලක් වෙන වෙලාවල් එනවා. කලාතුරකින් දකින්න හම්බ වෙනකොට බොහොම ගර්වාම්බීර භාවයක් ඇති වෙනවා. ඉතින් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකතේම සුදු වෙලා කියලා අපේ මේ තියෙන ගැමි වහර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විශේෂයි බුද්ධ පුත්‍ර අවුරුස පුත්‍ර රාහුල කුමාරයාට පහළ වෙන්න ඉඩ තියෙන නිසායි සරුවචනාංශේ සාරිපුත්‍ර ස්වාමීන් නැති වෙලාවක රාහුල කුමාරයා ගහන්නේ කච්චි අබින්න සංවාසං අවජානාති පඬිතෝ මේ පඬිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන්සේ අව탁සීරු කිරීමක් හිතේ ඇවිල්ලා තියනවාද කියලා අවුස්සලා ගන්න. එතකොට රාහුල හාමුදුරන්ගේ තිබිච්ච ගතිය තමයි මේ පණිවිඩයේ තේරිලා මේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නකොට රහත් වෙන එක සෝවාන් වෙන එක පැත්තක වැඩක් මේ මාන්නකාර වෙන්නේ නැතුව ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට නැත්තම් අවුරුසු පුත්‍ර වෙච්ච කතියට හත් අවුරුදු කටේ කේසි හොඳ කී නැති වයසේදී මාන්නකාර නොවීම පිණිසට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශ නිසා නිට්ටරෝම <clears throat> බයපක්ෂව ගත කළා තියෙනවා අන්තිම බුදුහාමුදුරු කෙරේ මොකද්ද බයපක්ෂව ගත කරන සාතන් වහන්සේලා අතර අග්‍රස්ථාන දීලා බාද රාහුල කුමාරයට දුන්නා. ඒත් පුත්‍රජාන වහන්සේ ඒතදග්ග පාළියෙන් සලකලා තියෙනවා. හැබැයි ඒකට පුදුම විදියට පැවිදි වෙච්ච දවසේ ඉඳලා ගුණයක් අරගෙන තියලා තිනවා. ඉතින් ඒකෙදී අපි ගියමා ගියසුමානේ මතු කරගත්තේ අපි භාවනා කරන මූල කර්මස්ථානයක් ඉදිරිපත් කරගත්තට පස්සේ ඒ මූල කර්මස්ථාන නිතර දකින්න හම්බ වෙනවයි කියලා. ඒ මූල කර්මස්ථානය නිතර ඇසුර කරන්න පුළුවන් කියලා ටික වේලාවක් යනකොට ඒක අයිපා වෙලා කම්මැලි වෙලා නීරස වෙනවා. නීරස වෙච්ච නිසා අපේ හිත මනාපෙන් හෝ අමනාපෙන් ජම්මගතියට හෝ වෙන අරමුණකට පයින්. මේ පණින පයින් අරමුණ පිළිබඳව අපි කතා කරන ප්‍රදේශයත් ඒ අල්ලපනල්ලේ මූල කර්මස්ථානයේ නොසලකා හැරීමත් මේකෙන් එක ආලෝකයක් වට ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝයි බාර දුන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒතිේති රාහුල හාමුදුරුව වෙන වෙන කට්ටියත් එක්ක ඇසුර පවත්වන්න හදනවා නම් රාහුල හාමුදුරුවන්ට සාරිපුත්‍ර සමාජයට වැඩිය පහසු වෙට ඉඩ තිබුණා. අනෙක් ඇත්ත මොකද ඒ ඇත්ත රජපෞලින් පැවිදිච්ච අය නෙවෙයි. ඒගොල්ල කැමැති වෙයි මේ රජපෞලින් අවිලා ආපු මේ පුංචි කුමාරයා පුංචි ලදරු සාමණේර ඇසුර කරන්න. නමුත් රාහුල හාමුදුරන්ගේ තියෙන අරසාව තමයි බ්‍රාහ්මණ පෞරෙන් පැවිදිලා ආපු යමක්කමක් දන්න සාරිපුත්‍ර සාංශිත් එක්ක නිතර ඇසුර අමාරුයි. ඒ ඒ හාමුදුරු විවිධ වැඩ. නමුත් ඒතියති ලේසි තැනකට ගියා නම් ඒක ඉතින් තමා විසින්ම අතපල්ලෙන් වැටීමක් වෙන එක උසවාත වීමක් නෙමෙයි වෙන්නේ ආර්යත්වයට යමක් නෙවෙයි වෙන්නේ වැටිල්ලක්. නමුත් ඒක මනුස්ස මනසේ හැටි. මේ තමන් ඇසුරු කළ යුතු ගුරුවරයා තිබියදී নানা ප්‍රකාරකය ඇසුරු කරන එක පැවිදි ජීවිතේ නෙමෙයි કોઈ ජීවිතෙත් හැටි. එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානයේ තබා අනෙකුත් කර්මස්ථාන පිළිබඳව කර්මස්ථාන වාර්තාවේ 60ක් විතර ගත කරන එක ඕනම කමඨාන් සුද්ධ කරනලා අහගෙන ඉන්න. කවදාකවත් අපි ඒ කමඨාන් වාර්තාවේ 60කට වැඩිය මූල කර්මස්ථානේ කතා කරනවා නම් උන්ද රහත් වෙන්න කිට්ටුයි. යම් වෙලාවක මට මේ මේක කරගෙනට මට අරය පෙනුණා, මෙයා පෙනුණා, අරක වුණා, මේක වුණා, ඇයි එහෙම වෙන්නේ කියනකොට අහන්න සිද්ධ වෙනවා නිතරම. ඕවා පේනකොට මූල කර්මස්ථානේ ඇසුරු කරමින්ද තිබුණේ පේන දෙයක් මාන තියාගෙන ඒක වැඩ නැහැ නේ. ඒක වැඩ නැහැ මම උඩ යන උඩ යන උඩ යනවා වගේ දෙන ඇයි ඒ? ඒකට අහන්න නම් උඩ යන උඩ යන වෙනකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවද කියලා. ඒක හරියට මූණට ලුණු ගහනවා වගේ කුඩැල්ලෙකි. යෝගාචර කැමති time අහනවාට. ඉතින් කමඨාන් සුද්ධ කරන කෙන ඔච්චරයි අහන්න තියෙන්නේ. හරි හරි ඔය උඩ ගියා බිම ගියා කහ පාට උනා නිල් පාට උනා කැරකුණා චක්‍ර කැරකුණා ඔක්කොම කරද්දී තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථානට සම්බන්ධතාවය පවත්වනවාද කියලා අහනකොට අර මේ එපා වායට හොරි බෙදන්නා වගේ ඒක හැමදාම කන බත එපා වෙච්ච මිනිසෙකුට වගේ තව බත් ටිකක් දෙන්නද කියලා අහනවා වගේ. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමට ඉතාම වැදගත්. ඒ වගේම තමයි යෝගාවචරය දැනගන්න ඕනේ. තමයි මේ මූල කර්මස්ථානය වැළැක්වීම පිණිස මතුවෙන උපක්ලේශ හැම වෙලාවෙම ප්‍රියවමතු වෙන්නෙත් නෑ අප්‍රියවමතු වෙන්නෙත් නෑ ප්‍රියවමතු උනත් අප්‍රියවමතු උනත් ඒකේ කෘත්‍ය එකයි තමන් අරමුණෙන් පිටපණනවා තමන් සත්‍යමත් කරනවා තමන් අතීතයට අනාගතයට අතනට අරයට මෙහාට බඳිනවා ඉතින් ඒ පුංචි කාරණාව අමතක වෙන ස්වභාවයත් අසතිය කියලා කියනවා භාවනා කිරීමේදී තමන් givis ගන්නා වූ ඉදිරියෙන් තියා ගන්නා වූ මූල කර්මස්ථානයේ තබා මේ මතුවෙන මනාප දේවල් සහ අමනාප දේවල් විෂයෙහි මේ හිත පිටපණින එක හිතේ තියෙන වෛශ්‍යා වෘත්තිය. එයා බැඳපෙකනත් එක්ක ඉන්න කැමති නෑ. අන්‍ය ස්වාමපුරුෂයන් පතන. නැත්තම් තමයි බැඳපුණොනත් එක්ක ඉන්න කැමති නෑ. අන්‍ය පරාඹුවන් පතන. ඉතින් මේක ඕනම ආගමික පොත බලන්න මනුෂ්‍ය උප්පත්තියත් එක්කම ආපු එක. බුදුචානන්සේගේ මේ රාහුල හාමුදුරන්ට සාරිපුත්‍ර ස්වාමීන් පෙන්නලා කියන එක යෝගාවචර අපට ගන්න තියෙන්නේ බුදුචානන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිචීදති පල්ලංකම් කියලානේ ශ්‍රී මුකේ උත්තර කරන්නේ. අරඤ්‍යගත වෙලා රුක්ඛමූලගත වෙලා ශුඤ්ඤාගත පළඟ බඳ වාඩි වියන් ඔච්චරයි කමටහන්. ඒ පළඟ පරියංකය දිගටම තියෙනවා නම් රහත් තමයි. නැත්තම් තමයි ආනාපානට යන්න කියන්නේ. එහෙම බැරි නම් සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඉතින් අපේ පසුගිය අවුරුදු 1000මාර විතර කාලේ බලනකොට සතිපට්ඨාන සූත්‍රයක් වශයෙන් උත් අපි පස්සට ගියා කට සත්‍යයනා කරන පිරිතක් බාරපත් කරගත්තා. ඒ විදු ඒ මැදිවට සතිය කියන වචනයත් අපි පටලවා ගත්ත නැත්නම් අමතක කරා. ඊට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වීම කියන එක ආනාපානෙ වහලා දැම්මා. ඉතින් මේකේ පුංචි ඉංගියක් තියනවලු සංස්කෘතෙන් ලියලා තියෙන සතිපට්ඨානේ ඉස්සෙල්ලා ලියලා තියෙන සක්මන් භාවනා ඊගාට පරියංක භාවනා ඊට පස්සේ ආනාපානෙ තියෙන්නේ. අපේ මේ තේරවාදයේදී සතිපට්ඨානේ තියෙන කායනුපස්සන 14න් පළවෙනි එකම ආනාපානෙ කෙරුවා. කරපු නිසා සිංහල බෞද්ධයාගේ ලංකාවේ ඒ කොච්චර කිඳා බැසද කියනවනම් භාවනා කරන්න ගියාම මට ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියලා කරන්නේ නැහැ. ආනාපානෙ අහුවෙන්නේ නැතිකම භාවනාවට නොපෙළඹෙන්න මූලික නුසුදුසුකමක් කරගෙන තියෙනවා. ඒ මොකද හේතුව මම විශ්වාස කරන්නේ මම අදහන්නේ මේක තේරවාදයක හරි මහායානයක හරි කියලා. නමුත් ගොරෝසු දෙකකින් පටන් අරගෙන සිවුම් කරන ක්‍රමයක් ඒ සතිපට්ඨාන ඉදිරිපත් කිරීමේ තියෙනවා. නමුත් මේ ඊතාසියුම් ආනාපානෙන් පටන් අරගෙන පස්සේ සම්පජඤ්ඤ පබ්බය ගච්ඡන්තෝ අගච්ඡාමි इति පජානාති. එහෙම නැත්නම් මේ ඉරියාපත පබ්බය මැද සම්බන්ධ වීම ආර කැඩියාමක් විදිහට පේනවා. අපි අනාල ස්වාමීන් වහන්සේ ඒ සංසන්දනය කළා මට ඒ පොත එව්වා. මේ දෙකේ ලොකු වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ පුංචි වෙනසක් තියෙනවා. අපේ පොතේ ආනාපාන ඉස්සරහින් තියලා තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ සංස්කෘත පොතේ ගොරෝසුම ඉරියව්ව, ශක්මන, ඉරියාපත ගෙනියලා තමයි ආනාපානට එන්නේ. ඉතින් මේ පටලැවිල්ල නිසා අද යෝගාවචරය භාවනා කරන්න ගියාම ඉෂාත බැඳගෙන අඬනවා, කන පින්දම් ගන්නවා. මම මෙච්චර භාවනා කරා ආනපනිය අහුනේ නැහැ කියලා. ඒතකොට යෝගාචරයෙන් ඇහුවොත් දැන් මේ කතා කරන්නේ ඉඳගෙනක භාවනාවක්ද මේ සක්මන් කරන භාවනාවක්ද එදිනදා ජීවිතය කියලා ආවුලෝ කහලා කියන නෑ නේද සංස වාඩිලා කරන භාවනාව කියලා. ඔන්න එතකොටයි මතක් වෙන්නේ කමඨාන ඉරියව්ව පරියංකය මතක් කරන්නේ. ඒතර පරියංකයේදී ඇහුවොත් මේ ආනපනිය වැටුණත් නැත්නම් ඉඳගෙන ඉන්න බව වැටුණාද කියලා ආයෙ කල්පනා කරලා කියන ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඉඳගෙන ඉන්න මොන වැටෙනවා. ඉතින් ඇතිනේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්න තියෙන්නේ ආනාපානය අහුවෙන්නේ නැත්නම් මම මොකද කරන්නේ? ඉගෙන අර දෙන උත්තරේවත් මේකේ පිළිවෙලවත් අල්ලගන්න හිතේ ඉඩක් නෑ මේක කලිමුණින් නමලා තියෙන්නේ. මේ ආනාපානය අහුනේ නෑ කියන චෝදනාව තියෙන්නේ. මේ මේ චෝදනාව කරන්නේ නැත්තු මෝඩියෝ නෙවෙයි. දුප්පත්තු නෙවෙයි. කොරු අන්දෝ බීරෝ නෙවෙයි. මේ හොඳට කුඩු කුඩු ගල වගේ ඉන්න හොඳ දක්ෂ හොඳ පොහොසත් හොඳ යමක්කමක් තියෙන මිනිස්සු කොච්චර කිව්වත් මේ අභින්න ඇසුරට එහෙම නැත්නම් සංවාසයට මේ කය ගනින් කියලා කොහොමඩක්වත් කැමති නැහැ. ඒ තරම් කයට වෛර කරනවා. තමන්ගේ ශරීරයත් එක්ක වෛර කරන එක තමයි බුදුජානනාංශය අහන්නේ අවජානනය කරනවාද මේ උතුම් වූ පඬිතයා. හැබැයි මේ උතුම් පඬිතයා කියන්නේ ගාන්ධිතුමා කිව්වේ මේකට බూరు සහෝදරයි කියලා. ගාන්ධිතුමාට ගිහිල්ලා කවුරු හරි ආර්දනා කරොත් වයිසාලි මිනිස්සයා වගේම තුටලලායු. හරි කැමැතිලු මේ මිනිස්සු යා අනුගමනය කරලා සමාජයේ ප්‍රතිසංස්කරණය කරනවාට. ඉන් කියනවලු මෙහෙමයි ওই වැඩේ හොඳ වැඩක්. අනුමත කරන මගේ බూరు සහෝදරයා එන්න ඊට දුන්නොත් එඤ්ඤම්. මම ඉදා ලෙඩ උනේ නැතුව හිටියොත් එඤ්ඤම් කියලා. හැබැයි පෝස්ටර් එකට නම දාන්න කියනවා. ඔයගොල්ලෝ පෝස්ටර් එක ගහන්න මං අනුමත කරයි කියලා. මගේ බూరు සහෝදරයා ඊට දුන්නොත් එන්නම් කියලා. දැන් බුදුජානක මෙතන කියන්නේ පඬිතයයි කියලා. මගේ අර්ථකථන හැටියට පඬිතය කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට නැත්තම් තමන්ගේ කයට. මේක අවජානනය කරා නම් කය අමතක කරා නම් ඉරියව්ව අමතක කරා නම් උන්දට ওই ලෝකේ තියෙන මොන කමටහන දුන්නත් එහෙම නැත්නම් මොන භාවනා ක්‍රමේ දුන්නත් අල්ලන්නේ මොකද අර Tamanට තියෙන द्वේෂය. ඒ द्वේෂය තියෙන තාකල් භාවනා කරන්නේ රට්ටු භාවනා කරන හින්දා. ලෝකේ ෆැෂන් එක නිසා. එහෙම නැත්නම් බෞද්ධයෙක් වශයෙන් ලැජ්ජ නිසා භාවනා කරාට මේ බුදුචානන්ගේ මේ සරල කාරණා වැටහෙන්නේ. ඒ නිසා මේ උපමාවේ තියෙන්නේ නිතර සංවාසයේ නිසා ඒ පඬිතයාට උඹ අව탁සිරු කරනවා. ඒ නිසා භාවනා කරනකොට රාහුල සූත්‍රයෙන් බණක් ආපු කෙනෙකුට කල්පනා කරන්න තියෙන්නේ මම ඉඳගෙන ඉන්නකොට නැත්නම් පරියංක භාවනා කරනවා කියන මේ තාක්ෂණික වචනේදී හිතගෙන නෙවෙයි කියලා වැටහෙන තාක්කල් ඇවිදිමින් නෙවෙයි කියලා වැටහෙන තාක්කල් නිදාගෙන නෙවෙයි කියලා වැටහෙන තාක්කල් භාවනාව වැඩෙනවා. ඉතින් මේ වැඩෙන භාවනාව සමාදම් වෙන්නේ නැත්නම් අනුමೋದන වෙන්නේ නැත්නම් අමනයා කියන්න වෙනවා. මෝඩයා කියන්න වෙනවා. තකතිරුවා කියන්න වෙනවා. පරට්ටයා කියන්න. ගොඩක් වචන කියන්න වෙනවා. හැබැයි මේ යෝගාවචරයට බයින්ද හොඳ නැති නිසා ඒවා කියන්න තුන් ගන්න. නිතර නිතර අහනවා මේ ප්‍රශ්න කතා කරනකොට උඹට ඉඳගෙන ඉන්නකොට ඉඳින බව වැටේනවා. ඇවිදින් නැති බව වැටේනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි මම මේ සක්මන් කරන්නේ රූප පෙනුනත් සද්ද ඇහුණත් හිතවිලි ආවත් සක්මන් කරන බව වැටෙනවනම් මුචතර බය වෙන්න දෙයක් නැහැ. ආනේ ඒ කාරණාවේදී ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඉඳගෙන ඉන්න වෙලාවේදී අපි වෛර කරන හැටි එතකොට නැගිටින්න හිතෙනවා අපිට නැගිටින්න ගියාට පස්සේ අනේ මෙච්චර ඇවිත් දැන් ඉඳගෙන තනක් ඇත්තන තියෙනවා හොඳයි කියලා හිතනවා එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට ආස කරනවා හිටගෙන ඉන්න ඉරියව්වට සක්මන් ඉලාවට වෛර කරනවා ඒ විදිහින් බෑ වැක්කිරෙනවා පැටලෙනවා ඇස් දෙක අරිනවා වැහෙනවා ආනාපාන වෙනවා මම මොකද කරන්න කියලා අහනවා එතකොට ආයතට වාරි වෙන්න කිව්වා ඔන්න බබාට සනිපයි ඒ ඉන්න ඉරියවට වර්තමාන වශයෙන් වෛර කිරීම මානවයාගේ තියෙන අයිතිවාසිකමක් වාගේ. හැම කෙනාම නිතරම නලියන්නේ මොකද? ඉන්න ඉරියව්වේ හැප නැහැ. ඒ ඉරියව්වේ හැප නැතිකම පුද්ගලික දෝෂයක් නිසා නෙවෙයි මේ කියන්නේ. ඒක චිත්ත නියාමයක්. ඒක තේරුම් ගත්ත මනුස්සයා මේ භාවනා කමඨහන් සුද්ධ කරනකොට නැත්නම් කමඨහන් වාතාව කියනකොට මේ කාරණාව දැනගෙන කියනවනම් අර ගොඩාක් පිටකෙනකින් උදස්සෝන වෙන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් පෙන්වුවාට පස්සේ පේනවා. ඒ වුණාට ඒක නැවත නැවත මතු වෙන්නේ ආරේ ಗುಣ නැහැරේ කියන නිසා. මේ ඉරියවට වෛර කරනවා. අපි හිතමු මේ යන්නේ නම් රාහුල සූත්‍රයේදී නෙමෙයි බණ. නමුත් මේ අදාළ භාවය ගැන සලකලා ගත්තොත් යම් වෙලාවකට අපිට හිත ගියයි කියලා කයට මම ඒකෙන් අදහස් කරන්නේ සක්මන් කරන වෙලාවදී මම ඇවිදින බව දන්නේ. හිතවිලි තියෙන ප්‍රශ්නයක් නැහැ. රූප පේන ප්‍රශ්නයක් නැහැ. වේදනාව එනවා ප්‍රශ්නයක් නැහැ. මම ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් මේ සතිපට්ඨාන කියන්නේ මේකටයි. මේ සතිය වැඩෙනවා මම ඉදිරියට යන්න කියලා දන්නවනම් ඒ යෝගාවචරණ අදිෂ්ඨාන ශක්තියම ඒ යෝගාවචරයට මේ සමාදන් වීමම ප්‍රශ්න 140ක් විතර කපලා දානවා. ඉඳගෙන ඉනකොට මේ මොන කරදරාවක් මට නලියන්න හිතෙනවා කකුල දික් කරන්න හිතෙනවා බිල්ල කඩා වැටෙනවා නිදිමත වෙනවා මොනවා වුණත් අල්ලපනල්ලේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන කාරණාව නැතර නිතර පීරි ගෑවෙනවා නම් ප්‍රත්‍යක්ෂණය වෙනවා නම් උරගා බැලෙනවා නම් ඒතර යෝගාචරක තැගි ඉඳගෙන ඉන්න පරියංග බාන 150ක් 60ක් මට සතිය තියෙනවා කියලා. නේන ආනාපානෙ හොයන්න ගියෝ 10%ක්වත් නැහැ. අපි හිතපු දක්ෂ යෝගාචරකේ පෙරපින මතුවෙලා ඉඳගෙන ඉන්න ගමන් ආනාපානෙ පේනවායි කියලා. ඒක අතිරේක ලකුණක්. කොච්චර දක්ෂකුණත් අතිරේක ලකුණක්. ඊට පස්සේ යාට අහන්න තියෙන්නේ දැන් හරිනේ දැන් මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා. ඒක ඒක තමයි අද අද තියෙන බණට සම්බන්ධ වෙන්නේ අන්න එතෙන්ට. කයට ගත්තට පස්සේ කයට හිත මනාපන සමාදන් වෙනවනම් අනුමෝදන් වෙනවනම් කය ඇතුලේ මොකද වෙන්නේ කියන එක වැටහෙන්න පටන් අරගනි. වැටහෙන එක අනිවාර්ය දෙයක් බැලුවොත් පේනවා කියන තරමට. කය ඇතුලේ මම බලන්න ඕනේ. බලනවා දැන් ඉන්නවා කය එහෙනම් පේන දේ කියතයි. පේන දේ කියනකොට අපි කියමු මෙයාට පිම්බි මැකිලිම වැටුණයි කියලා. මෙයාට ආනපාන වැටුණයි කියලා. අරක පේන එක නම් මේක පේන එකට වඩා හොඳ නැහැ. ඇයි කියන්නේ තියලා හොටු ගෑනි ගත්තා වගේ ඔය දෙකම එකයි. ඔය දෙකම අතාරින්නයි තියෙන්නේ. කෙසේ නමුත් දැන් හිත යන්නේ අපි හිතමු මේ ඉඳගෙන ඉන්න මේ පට්ටලියට කියලා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රස්වාසයට කියලා. එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට කියලා. මෙතන මේ පිම්බීම හැකිලීමේ හෝ ආනාපානයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ඔය මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරා ඉඳගෙන ඉන්නවා කියන අරමුණ ඒකාකාරී සම තලයක් වෙන අතර පිම්බීම හැකීම ප්‍රස්ථාරයක් වගේ තරංගයක් වගේ ඉහළ පහළ යනවා. ඉතින් මේ දෙකෙන් ලදර හිත ආධුනික හිත අර ඒකාකාරීව තියෙන ඉඳගෙන ඉන්නව නැත්නම් පොළවේ පට්ටලේ හැප්පිලා තියෙන තැන බලන ඉන්නවට වඩා මනාප වෙන්න ඉඩ තියෙනවා විචිත්‍ර නිසා සිද්ධි බහුල නිසා ආස්වාසය උඩ යනවා ප්‍රසආසය පහළ යනවා පිම්බෙන උඩ යනවා හැකිලීම් පහළ වෙනවායි කියලා මේක පෙනුනා නම් මේ ගියක් ඇතුළට ගිහලා ගේ ඇතුලේ පේන අමතර විස්තර බලනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම ගෙට යන්නේ නැතුව නැත්තම් ගෙට ගිය බව දන්නේ නැතුව අමතර විස්තර පේන්නේ නැහැ කියලා කෑ ගහන එක තමයි ඔය මේ කයට හිත ගත්තා කියන එක නොකිය අනුමෝදන් නොවි මට අනපාන පේන්නේ නැහැ. මට පිම්බීම හැකිලි පේන්නේ මට පේන්නේ ආස්වාසය විතරයි නැත්නම් ප්‍රස්වාසය විතරයි කියන මේ කණපින්ද මේටි පේනවා ඒ යෝගාවචරය අර අනුපූර්ව ප්‍රතිපදා පලක් කළා ඉස්සලා යන්න ඕනේ කය ගිය අතු ගෙට ගිටි කියන පැත්තෙන් ඔන්න තියෙන කබඩ් එකක් ඒකේ තියෙන ආනාපාන කය ලෝකේ බලනකම් කය බලන්න බෑ කියලා යම් කිසි අපි න්‍යාමයක් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් යාට තේරෙයි ආස්වාසය බලනකම් ප්‍රස්වාසය බලන්න බෑ ආනාපාන එකවර බලන්න බෑ ආස්වාසය පේනකොට ප්‍රස්වාසය පෙන්වන්නෙම නෑ ප්‍රසවාසය පෙන්නකොට ආස්වාසය පෙන්නන්නේ නැහැ. දැන් අහනවා යෝගාවචරයගෙන්. Tamanට මේ ආස්වාසය බලන වෙලාවේදී ආස්වාසයමයි කියලා කොහොමද වැටහෙන්නේ? මේක ප්‍රසවාසය නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද? මේක සාමාන්‍ය කියනවා නම් පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකට වැඩිය අමාරුයි. යෝගාවචරයෙන් ඇහුවොත් දැන් කය ඇතුළට ගියා. ආනාපානෙ පේනවා. ඒ පේන ආනාපානේ ආස්වාස වෙලාවදී මේක ආස්වාසයමයි ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසයේමයි ආස්වාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා ඇහුවොත් අර කිය සිද්ධ වෙනවා මං ආයෙ ගිහලා බල්ලා ඉල්ල කියන්නම් කියලා. ඒකට මතක් කරලා දෙන මේ ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා වැටහීමක් තියෙනවා නේ. කට්ටිච්චර වැටෙනවා. හොඳයි ඒක වටහා ගන්න බලන්නකෝ. ඒතකොට බලන්න ඇවිදිනකොට කොහොමද ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ සංසන්දනාත්මකව අපි තොරතුරු මොලේ එකතු වෙන බව අපි දන්නවනම් අපි මේ වෛර කරන දේ හරහා තමයි ප්‍රේම කළ යුතු දේ කැපිපෙන්නේ. අපි මේ කයට හිත ගන්න බැරි මේ ලෝකෙට තියෙන ආශාව නිසානේ. එක මොහොතකටවත් ලෝකේ අමතක කරන්න කැමති නැහැ. එක්ක අතීත වශයෙන් ආශ්‍රය කරනවා නැත්නම් අනාගත වශයෙන් ආශ්‍රය කරනවා. නැත්නම් අතන වශයෙන් ආශ්‍රය කරනවා නැත්නම් අරයා මේ වශයෙන් ආශ්‍රය. ඒ තාකල් මම දැන් මෙතන නැහැ. දැන් මම දැන් මෙතන ආවට පස්සේ මේ මිනිස්යාට තේරෙන්න මම දැන් මෙතන ඉන්නා තාකල් ලෝකේ ඇසුරක් නැහැ කියලා ඒකට අභිධර්මයක් අවශ්‍යයි, මුළු ත්‍රිපිටක දැනුමක් අවශ්‍යයි, පාණ්ඩිත්‍යයක් අවශ්‍යයි, සාපේක්ෂතාවයක් අවශ්‍යයි. එහාකේ ඒක යාට කර්මස්ථානචර කියලා දෙන්න. ඔබට කවදා හරි හිතට ගත්ත ගමන් හිත කයට ගත්ත එක වැටහෙන්නේ හිත කයට අරගෙන හොඳට විමසුන්න ඕන දා බැලුවොත් හිත කයේ පවතින තාක් විමසුන් නොසට ඉන්න වෙලාවකුත් නැහැ. ලෝකය ගැන අවබෝධ කරන්න වෙලාවකුත් නැහැ. අන්න ඔය තියෙන කෑදරකම නිසා තමයි හිත කයට සාදර නැත්තේ. හිත කයට සාදර වෙලා මේ විමසුන් නුවණින් මේක දැනගත්තේ නැත්නම් සමාදන් වීමක් එන්නේ නැහැ. ඒ නිසා විමසුන් නුවණ චින්තාමය ඥාන මේ ලබාගත් දේ පන්නරේ තියන්න මේ ලබාගත් ධර්ම ගැලොනයිස් කරගන්න අත්‍යවශ්‍යයි. ඒක නිසා කයට හිත ආවනම් ටික වෙලාවක් හිටියානම් අත්දැකනම් එයාට ඒක කීතයි කයේ ඉනකොට ලෝකේ නැහැ. ලෝකේ ඉනකොට කයේ නැහැ. මේ දැනුම භාවනාවෙන් එන්නේ මේ දැනුම එන්නේ පොතේ. මේ දැනුම එන්නේ චින්තාමේ වශයෙන්. ඉතින් මේ දැනුම ලබලා දැනුම කියන එකෙන් මම අදහස් කරන්නේ මෙතන මේ ප්‍රත්‍යක්ෂ දැනුම. අස්පනා අපිට දැනුම ලබලා ඒක මේ චින්තාමේ ඥාණයෙන් පන්නරේ තියාගත්තේ නැති කෙනාට කවදාකවත් තව කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කියලා දෙනකොට මේ කාරණාව කියලා දෙන්න ඕනේ. ඉතලා උත්සාහ කරලා කයට ගන්නකො පුළුවන් තරම් බලන්න කොහොමද දන්නේ කයේ ඉන්නේ කියලා උත්සාහ කරන්න කියන්න ගොළු වෙනවා. එකක් තමයි කයේ ඉන වැරදි ලෝකේ නෑ කියලා කියවනම් විසරදයි. ඒකට තමයි පඬිතයි කියලා කියන්නේ. ඒකට යාර තේිනවා ලෝකේ ඉන්න තාක්කල් කයේ නෑ. ඒකත් විසරද දැනුවා. මේ විසරද දැනුම වෛර කරන්න ගත්තොත් මේ චින්තාමය යන භාවනාවට ඕනේ නෑ. පුතේ දැනුම භාවනාවට ඕනේ නෑ කියලා උන්දට ගමනකුත් නෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් විසරද දැනුම විතරක් ධාන පොතේ දැනුම විතරක් ධාන පඬිතකම් කතා කරන්න ගියොත් කවදාකවත් වාඩි වෙලා නැතුව එයා කා නිකම්ම නිකම් පොතේ ගුරෙක් විතරයි. නිකාම්ම සභාව ඉස්සරහා කටේ තියෙන හරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා. භාවනා කරලා ඒක විස්තර කරලා දෙනකොට අන්න පඬිතකම මතුවෙනවා. ඒ පඬිතකම මතුවෙන්නේ කවදා හෝ අහන කෙනා මේක ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවනේ. ඊට පස්සේ ආර කියන දැන් කායට ආවනේ. බලන්න කාය ඇතුලේ ඉන්නවනම් ලෝකේ නොපෙනෙනවනම් මොනවද පේන්නේ කියලා. ආයතෝට කියන මෙන්න උඩ පල්ල යනවා ආනපාන පේනවා පිම්බි මැකිලින් පේනවා කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඉතින් මේ අර කය කියන ඒකාකාරී භවය කියන ඒකාකාරී පැවැත්ම කියන ඒකාකාරීත්වය තුළින් ලැබෙත ඔවිලේ වගේ එකක් නේ දැන් මේ ඇතුලේ යන්නේ දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියලා ලැබෙ ඇතුලේ තොවිලේ දැන් මෙයන් අහන මේ ලැබෙ තොවිලේ උඹට හොඳටම පේන්නේ මොකද්ද කියලා එතකොට පේන්න තියෙන්නේ ද්වේතාවයක් ආස්වාද ප්‍රසාද පිම්බීම හැකිලිම උණුසුම සිසිලස කම්පන නිශ්චල පිටු කරන ගති පැකිලෙන ගතිය. ඉතින් මේ දෙක දැක්කට පස්සේ දැන් මේ තොවිලේ විශාල දෙයක් තමයි. ඉතින් කියන ප්‍රසිද්ධම වැටහෙන ප්‍රකටම වැටහෙන දෙයක් කියන්නේ. ඒක අමාරුයි. තොවිලක් බලන ගමන් මේ එක වැටහෙන දේ පේන නමුත් හුඟක් කෙනෙකුට මේ ජම්මාන්තරව තියෙනවා එහෙම ප්‍රධාන කර්මස්ථානේ. ඒක හම්බුනාට පස්සේ අහනවා දැන් හරි අපි කියමු දිග කතාව කෙටිකරනද මේ ආනාපාන වැටුණායි කියලා වර්තා කරා කියලා. ඒතර අහනවා ආනාපාන වෙලාවේදී දෙකම එකවර වැටෙනවද? නැහැ. ඒකට ආයසර ගිල වාඩිලා ඉන්න බලන්න කියයි. හරි. මේ ආශ්වාස වෙලාවේදී ආශ්වාසය වැටෙනකොට කොහොමද දන්නේ මේක ආශ්වාසය කියලා? ඉතින් ඔළුව කහන්න පටන් ගන්නවා. මොකද ගැඹුරු වැඩි ප්‍රශ්නේ. මේ ශරීර ගියට පස්සේ පණ්ඩිත සාංශේ මුල් බණ තුනේම කිව්වා අපි ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන වැඩි කියලා. කොච්චර සියුම් දෙයක්ද මේ අම්මා අප්පාවත් කියලා දුන්නේ නැති විශ්වවිද්‍යාල කාමරයකත් උගන්වන්නේ නැති ගැඹුරක් නෙමෙයි ගෙනියන්න හදාන්නේ. ලෝකේ අමතක කරන්න තෝ කයට ගන්න බෑ. ඒ නිසා අපි ලෝකෙට ප්‍රිය කරනවා කියන්නේ කය වයි වයිද කරනවා. ඒක නොකරන එක නම එකම අමන එකක්වත් ලෝකේ නැහැ. ඒ ලෝකයා කියලා කියන්නේ ඌට. ලෝකයා කියලා කියන්නේ ලෝකේ තමයි හිත තියෙන්නේ. කයට හිත නැහැ. දැන් ඉතින් බුදුහාමුදුරුවෝ දාගෙන අපි කියමු කොහොම හරි කරලා. නැත්නම් සාරිපුත්‍ර සාංශය අදාගෙන හරි. ඔන්න කයට ගත්තයි කියලා. ඒක සමාදම් වෙන්න බෑ. කොහොම සමාදම් වෙන්නේ? යාට කියන්න පුළුවන් වෙන්න ඕන සපේලා නෑ මම ඉන්නේ වර්තමානයේ මම ඒක දන්නවා. ඒ කියන්නේ විමුක්තං විමුක්ත මිති ඥානං කියලා එකක් තියෙනවා. හිත විමුක්ත වුණාන විමුක්ත උනේමි කියලා දාන ඥානයක් තියෙනවා. ඒකෙන් තමයි විමුක්තිය අපිට ඉෂ්ටිත කරලා දෙන්නේ. එහෙන් අහන කොහොමද දන්නේ? ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇත්තේ නැහැ. ඒකට ආප්තෝපදීසා දීලා හරි නැත්නම් කට උත්තරේ දීලා හරි කටට උත්තරේ දීලා හරි නෑ මේ මම කයේ ඉන්න තාක්කල් ලෝකේ නෑ. අතීතනාගත වශයෙන් ලෝකේ ඉන්න තාක්කල් කයේ නෑ. ඒතර කයේ ඉන බව දන්නේ කොහොමද? ආ දැන් ලබ්බිතෝ ඉල බලන්නකෝ. ආයෙකට කිව්වොත් මට මේ ඉඳගෙන ඉන්න පය හැපෙනවා වැටෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා. ඒක ඒ ඒ ඒ යෝගාවචරය මේ කට උත්තර ගන්න දවස් තුනක් ගියාට සතියක් ගාට බය වෙන්න. මේක ලොකු වටින දෙයක්. ඊට පස්සේ දැක්කට පස්සේ කියන ආනපාන ඉන්නවා කියනකොට ආනපාන දෙක එකතරේ පේනවද නැහැ. කොහොමද දන්නේ ආශ්වාසය ඉන්නකොට ආශ්වාසය ඉන්නවා කියලා. මෙන්න මේක ගැඹුරු වැඩි. නමුත් තේරුම් ගත්ත කෙනාට පේනවා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ මේ අයිස්ක්‍රීම් චොක්ලට් කෙනක් දෙලා මුරුක්ක කෙනක් දෙන්න නෙවෙයි. මේ දන්න දැනුම විභජ්‍යවාදයකට දාලා මේක කාගෙන යන්න ඕනේ එකක් දිගේ. එතකොට ඒකේ අවබෝධ කරගන්න ඒක තමයි ලෝකෙම කියන්නේ. ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් ආස්වාස වේලාවේදී මට මේ වැටහෙන දේ ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය නිසා වැටෙන දේ ආස්වාසය නෙවෙයි මෙන්න මේ නිසා කියලා කියන්නේ. ඒක ඩබල් PhD වැඩක්. මම මාස 18ක් බුරුම පණ්ඩිත ශාස්ත්‍රයේ බැනුම් ඇහුවා. ඔබ භාවනා කරන එකේ බව හැබෑව. නිචිපතා වැඩ කරන බව හැබෑව. මොම් මැට්ටා. දකින්න දෙයක් කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ අදහස් කරන්නේ මේකයි කියන දේ සංසන්දනාත්මක කියන පරිච්ඡේද ඥානය කියලා වෙන්කොට කියන්න ඕන. ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි. ආස්වාසි කියන්නේ මේකයි ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය කියන්නේ මේකයි ආස්වාසය නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට මේකයි ඇවිදිනවා නෙවෙයි. ඇවිදිනකොට ඉන්නේ මේකයි ඉඳගෙන ඉන්නවා නෙවෙයි. අන්න ওই විදිහට මේ කයට ගත්ත හිත කය දිගේ මෙතන කය කියන්නේ කන්ද ස්කන්ධේ ගොඩ ලබ්බේතු විලේ ඒ ලබ්බේතු ඊට පස්සේ එකක් අල්ලාගෙන ඒකෙත් මේ දෙක වෙන් කරන්න ගියා නම් ඒ මනුස්සයා පරමාර්ථ ධර්ම තේරුම් ගන්න නැත්නම් ඇති හැටි තේරුම් ගන්න සුදුසා ධම්මච්චිතිය ලබන්න සුදුසා මේ පියවර දෙක පණිනවයි කියන එක කන කැස්බාව වියසිතුරෙන් අහස බලනවත් වැඩිය අමාරුයි ඒක නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා දැන් පළවෙනි ගාතාවෙන් ආනවනේ මේ අබින්න කච්චි අබින්න සංවාසං අපචේතෝ පණ්ඩිතා ඔබ නිතර ඇසුරු කරන නිසා ඒ අවජානාමි පණ්ඩිතා පණ්ඩිතයාව පහත් කළ සලකනවද මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මේ කියනකේ මොකද සාරිපුත්‍ර සාංශට රාහුල අහමතුව ගහලා බැනලා නැහැ. බොහොම ඇසුර පවතිනවා. ඒත් බුදුහාම කියලා අහනවා ඔබට මේ නිතර ඇසුර කරම නිසා මේ පඬිත ඇත්තා අවචාවට ලක් වෙනවා. දවතක්ෂීර වෙනවද කියලා. උක්කාදාරෝ මනුස්සානම් මෙයා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සයන්ට බහනා ලෝකේ දල්වන්න මහන්සි වෙන කෙනෙක්. ඒ මිනිස්සයන්ට බෑ ඇති වෙන්න ගරු කරනවා. මට මගෙත් උපාධ්‍යයන් වාසේ බුදුහාමරපත් කරේ. කියලා අනට මේ පුංචි රාහුල හාමුදුරුව කියනවා මම නාහං අබින්න සංවාසං අවජානාමි පඬිතා මම මේ නිතර ඇසුරට ලැබිච්ච නිසා මේ පඬිතයව අව탁සිරු කරන්නේ නැහැ. උක්කාදාරෝ මනුස්සාන මේ සියලු මනුස්සයන්ට කරන එකට නිච්ඡං අපචිතෝමය මම නිටතරම ගරු කරනවා ස්වාමීන් වහන්සේ කියලා මේ රාහුල පුංචාම්සු කියනවා. ඉතින් මේකෙන් අපට තමන් ආචාර්යයන් වහන්සේ වෙත පැවතිය යුතු ආකාර සමාජ ධර්මයක් වශයෙන් පවතිනවා. මම මේ පෙන්වන්න ඇදුවේ තමයි මූල කර්මස්ථානට පවතින ආකාරයත් අර ආචාර්යයන් වහන්සේට පවතින ආකාරයෙන්ම තමයි. යම් කිසි කෙනෙකුට තමන්ම ඉදිරියෙන් තියාගත්ත සක්මනේදී මේකයි මූල කර්මස්ථානය පරියංකේ මොකයි මූල කර්මස්ථානයේ කියලා යම් කිසි කෙනෙකුට වැටහිලා ගරු කරා නම් ඒක න ආචාර්යන වහන්සේට ගරු කරනවා කියන එකේ අහඬ සුද්ධ කරන දෙයක් නැහැ. නමුත් භාවනාදී යම් කිසි කෙනෙකුට අවිධින වේලාවේදී පරියංකේ නෙවෙයි කියලා වැටහිලා ඒ ටිකට ගරු කරන්න බැරි නම් සක්මනේදී මම පරියංකේ නෙවෙයි සක්මනේ ඉන්නේ හිතවිලි ආවත් මොනවා කරුවත් සක්මනේ ඉන්න බව දන්නවා ඒකට කරු කරන්න බැරි නම් එයාගෙන් කවදාකවත් අපේක්ෂා කරන්න එපා ගුරු ගෞරවයක් දරන්න බෑ. මොකේ දරන්නේ? මේක තමයි ලකුණ. එනිසා ඒකෙත් අර පටලවාලා ගැනීම නැතුව මේ දේ අවබෝධ කරගන්න පුළුවන් නම් තියෙනවා මේ පින්නලා දෙන්න හදන්නේ අම්මට අපටවත් පෙන්වන්න බැරි දෙයක්. දෙන්න බැරි දායාදයක් මේ දෙන්න හදාන්නේ. දුෂ්කර කෘත්‍යයක් කරන්නේ. ඉතින් ගුරුවරත් එක්ක sannivedane හරියට වෙන්නේ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක සංනිවේදිත වෙන්නේ නැත්නම් ඒක ගුරුවරයාගේ දෝෂයක්වත් ගෝලයාගේ දෝෂයක්වත් නෙවෙයි දුෂ්කර බව. ධර්මයේ ගැඹිරත්වය කියන්නේ මේකයි. ඉතින් ඒ නිසා කවදා හරි බැනුම් අහලා හරි ගුටි කාලා හරි තිප වැඳගෙන හරි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බාට කරු කරන මිනිස්සයා අත්තා දෙකක් නැහැ ගුරුවරයාට කරු කරනවා. සම්ප්‍රදායට කරු කරනවා. ඇවිදින වෙලාවේදී මම වෙන්දට වැඩි ඇවිදින බව දන්නවා. සද්ද වේදනා හිතුවේ කීදීත් ඇවිදින බවට දැනගන්න පුළුවන් කියලා මට කියලා තියෙනවා. මම ඒක බලනවා කියන මනුස්සයාට පියවර පියවර පාසා බුද්ධ පූජාවක් කරනවා. පියුම් පිට ඇවිදින කෙනෙක් බවට පත් වෙනවා. මේ මහ පොළොවේ ඇවිදිනකොට බුදුහාමතෝ කොච්චර සැපද අපිට මතු කරලා දීලා තියෙනවා. අපි මෙතෙක් කල මොනවද හෙව්වේ? මොනවද ඉල්ලුවේ? ඇවිදින බව බල දැනගන්න ඉන්න ගමන් හිතවිල්ලක් ආවම ඉසాత වෙනකන් අඬනවා. හිතවිල්ල ආවට ඇවිදින බව දන්නවනම් දිනලානේ. කයි වේදනාව තිබුණාට ඇවිදින බව දන්නවනම් දිනලානේ. සද්ද ඇහුණාට ඇවිදින බව දන්නවනම් දිනලානේ. ඉතින් අර තුනම පටලවාගට අහගෙන හරිනම් මට ගුරුවරයා හරිනම් භාවනා හරිනම් ඇවිදිනකොට කිසිම සද්දයක් ඇහෙන්න බෑ. මං ඇවිදිනකොට කිසිම වේදනාවක් එන්න බෑ. ඇවිදිනකොට කිසිම හිතවිල්ලක් එන්න බෑ. හිතවිල්ලක් ආවොත් දැන් ගිහිලා ගුරුවරට කියන්න. හරිද ගුරුවරයාගේ වැරද්දක් අපේ ගුරුවරට දඬුවම් කරන්න යනවා. වේදනාවක් ආවොත් ඒක ගුරුවරයාගේ වැරද්දක්. සද්දයක් ආවොත් ගුරුවරයාගේ වැරද්ද. ඉතින් දුවගෙන කියන ස්වාමීන් වහන්සේ මට හදිසි මම මේ ආවේ ඔබ වහන්සේගෙන් පැවිදිලා මට මේක විසඳ ගන්න ඕනේ. ළමයි මම වැසිකිළියට යන්නේ බෑ බෑ බෑ ඔබ වහන්සේට වැසිකිළිය හෙට හරි යන්න පුළුවන්. මට මේක වැදගත් කියලා ඉතින් ගුරුවරයා තියලා එන ගහනවා කුරුසෙට තියලා. ඕක තමයි කමටහන් සුද්ධ කරන්න තියෙන්නේ. උන් ඔය කාරණාව දැනගත්තොත් මට මාස 12ක් විතර කිව්වා කමටහන් සුද්ධ කරනකොට පැත්තකටලා අහගෙන හිටපන් කියලා පන්ති පිටිපස්සේ දන ගහලා තියෙනවා වගේ. මම අහගෙන හිටියා. කිව්වේ නෑ මේක දිහා බලපන් කියලා. බලනකොට තීරණ පටන් ගත්තා. ඒ කමටහන කියන එක දන්නේ නැති. මූල කර්මස්ථාන ඉස්සර තියාගත්තේ ඇයි කියලා දන්නේ නැති. සතිය කියලා දන්නේ නැති කෙනා යම් ආකාරයකට මූල කර්මස්ථානේ අමතක කරලා වෛර කරනවද ඒකමයි කමඨහන් වාර්තාවේ තියෙන ඒක ගුරුවරයාට කරන ඉංගියක්. ගුරුවරයා අව탁සේ කිරීම. හැබැයි කියලා තියෙනවා ඒ බුරුපන්සත් කෙලින්ම කියනවා මේ ගෝලයාට මේ දේ ප්‍රකාශ කරන්න බැරි බව 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක් කියලා. ඒ නිසා යා පුළුවන් තරම් ළඟ තියාන අත ගාලා කියන මේක අමාරුයි. ඒක බැරිුණයි කියලා ලකුණු කැපෙන්නේ නැහැ. මගේ account එකට වැටෙන්නේ මම කියලා දෙනවා. ඒ නිසා පුදුම විදියට මේ කමටන් වාතාව දෙන හැටි භාවනා කරනකොට මෙන්න එකට බැලිය යුත්තේ කියලා ඒ දෙන පාඩම ඒ ස්වාමීන් වහන්සේ ගාව විතර ලෝකේ කොහොක්වත් මම දැකන්නේ. හැබැයි හරිම අමාරුයි. හරියට කටට බටයක් ගහලා මොන හරි වක් කරනවා. ඇසිඩ් වක් කරනවා වගේ අරකුන්ට බම්බු ගන්නවා කියන එක දැකලා තියෙනවද මන් දන්නේ. මුණ බටේ කපලා පුණක්කු දාලා කට උඩට අල්ලලා වක් කරන්නේ. බම්බු ගහිල්ලක් තමයි කමඩාන් සුද්ධ කරනවා කියන්නේ. මොකද හරකට ඒක විවි ඉන්න වෙලාවක් නැහැ. කරත්තේ ඉන්න ගාම නාස්ට්‍රොන් එකල්ලා උස්සලා බම්බුව ගහලා වක් කරපුවා කොට කොටස් ගන්නවා. හරක බිව්වා දන්නෙත් නැහැ. රස මිහිර මොකුත් නැහැ. ගෙලිම බොක්කටමයි වැටෙන්නේ. ඉතින් මේ කමටහන එහෙම දෙන්න ගියාම උගව දෙනෙක් හිතනවා රෙජිමෙන්ටේෂන් කියලා. එහෙම නැත්නම් මේ අපිව හදන්න වෙනවා. මොකද අපි වහතාව දන්නේ නැද්ද? මේ බලනකොට පේන දේ උන්නාන්තර වැඩිපුර පේනවාද? මේ කියන දේ හරියන්නේ නැද්ද කියලා තියා කර්මස්ථානාචාරවල මාරු කරනවා. භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. කර්මස්ථානේ මාරු කරනවා. මේ දෙකම එකයි. එයයි ගුරුවරයා මාරු කරන කෙනෙක් එකයි. ඒ නිසා යම් කිසි තැනක මේ අභින්න සංවාසය නිසා ඒ පඬිතියට අපචනය එහෙම නැත්නම් අවජානනය සිද්ධ වෙන්නේ නැත්නම් ඒක තමයි බුද්ධ ගෞරවය කියලා හිතාගන්න. ඒක තමයි ධර්ම ගෞරවය කියලා කියන්නේ. ඒ තමයි සංඝ ගෞරවය කියලා කියන්නේ. ඒ තමයි තමන්ගේ සීලයට ගෞරවය. ඒක ඒ පුද්ගලයාගේ දෙයක් නෙවෙයි. හැබැයි ඒ පුද්ගලයා තුළ ඒකට ප්‍රභාවය තියෙනවා. ඕන කෙනෙක් ගාව තියෙනවා. අන්නේ ප්‍රභාවය ඉස්මතු වෙන විදියට කමටහන කියලා දීලා, බණ කියලා දීලා ඒ මනුස්සයා තන්නිවේදනේ වුණොත් මනුස්සයා එතන ඉන්න බෑ. එයා වෙනස් වෙනවා. එයා විශේෂ බුද්ධ ගෞරවයක් ඇති කරගන්නවා. ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කර ගන්නවා. ඉතින් ඒක තමයි බුදුජානනාථටත් මේ රාහුල හාමුදුරන්ට ඕන වෙලා දෙන්න ඕනෙලා තියෙන්නේ. බුදුහාමුදුරුව අහන්නේ කර්මස්ථානයේ විතරම හිත තියනවාද? කර්මස්ථානයේ හිත පිටපයින්නවාද? නැත්නම් කර්මස්ථානට වෛර කරනවාද? බුබ්බේ කයට වෛර කරනවාද කියලා අහන්නේ නැහැ. සාරිපුත්‍ර සාංශේ නිතර පේන නිසා එපා වෙනවද? එච්චර ලෝකේ වැඩ කරන මේ සාරිපුත්‍ර සාංශේ අවධානය කරනවද? ඉතින් ඒක තමයි ආචාර ධර්ම මේකේ. බාහිරේ සමාජ ධර්ම ඒකයි. හැබැයි ඇතුළත බොක්කේ තියෙන මොකද්ද? මූල කර්මස්ථානය මම නෑ කියලා කිව්වට මූල කර්මස්ථානේ කවදාත් මාව අමතක කරලා යන්නේ නෑ. ඉඳගෙන ඉන්න මනුස්සයා මට කොච්චර මේ සද්ද ඇහුණා වේදනාවක් දැනුණා හිතවිලි දැනුණා කිව්වත් මේ ඉඳගෙන ඉන්න බව ඉරියව්ව Taman අමතක කරලා යන්නේ නෑ. ඒක ඉබ්බයි කට්ටා වගේ. ඉබ්බයි අනර්ධන ඒක යනවා. ඉතින් ඉබ්බගේ වෙලා තියෙන්නේ ඒක කට්ට බරක් කරගෙන. ඇත්ත ගමනට බාදයි. නමුත් ඉබි කට්ට උදව් වෙන්නේ හිවලා ආපු වෙලාවට. අරසාවට. ඒක නිසා ඕනේ කරදරයක්, නීවරණයක් ආපු වෙලාවේ අරසාව කියන්නේ කට්ට ඇතුළට ගන්න කුම්බෝ වංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් Tamange කට්ට ඇතුළට සෝකී අංගයන් ඇතුළට ගන්නා වගේ මනෝවිතක්ක සංසන්දනේ නතර කරලා මම දැන් කය ඇතුලේ ඉන්නවනේ කියන සතුට ගන්න එච්චරයි. එතකොට මේ මිනිස්සු ආරසයි. ඒ වගේ බය වුණොත් එimhe මාව හොයන්න එන්නවා සාරිපුත්‍ර සාංශේ ෂේප් එකේ තියාගන්න. උන්වහන්සේ තමයි ඔක්කොම කරලා දෙන්නේ කියලා බුදුජානනාංශයේ මේ දෙන දෑවැද්දේ තියෙන්නේ. ඔබ ඉස්සරහින් තියාගත්තා නම් කමටහන. කායනුපස්සනාව ගත්තා නම් ඉතියවක තමයි. ඒක යම් තැනක අමතක කරා නම් ඒක ඉතින් බුද්ධ ගෞරවේ නැතිකම ධර්ම ගෞරවය නැතිකම සංඝ ගෞරවය නැතිකම කියලා කිව්වොත් වහ බොයි මිනිස්සු. මොකද ඒ කාටවත් එහෙම කරන්න ඕනකමක් නැහැ. ඔක කෙරෙන්නේ නම් ඒකයි. එතකොට තේරෙනවා අපේ හිත කොච්චර චපලද, කොච්චර වංචනිකද, කොච්චර ෂටද. ඒ ෂටකම වංචනිකම මට අයිති දෙයක් නෙවෙයි. සර්බලදී දෙයියෝ මේක මැවුවනම් උගේ අම්මට කියලා ඌට බනින්න ඇයි අද්දීනේ මේක දාලා මැව්වේ මේක නැතුව මවන්න තිබ්බනේ මේ මැව්වනම්. දැන් මැව්වට නෙවෙයි අපිට බුදු අර මැවුම් කාර්යය දීලා නැහෙනේ. කියන්නේ ඕනෝක දැක්කොත් ඔබ මිනිස්සෙක් වෙනවා. මේ තියෙන ෂටගතිය, මායවි ගතිය. ඒක දැක ගන්න නම් වැරද්ද ඉස්මතු වෙන්න දෙන්න. බුද්ධ ගෞරවයෙන් ඉස්මතු වෙන්න දෙන්න දීලා ඒ කිසිම වැරද්දකට අපි කොත් හිතවිල්ලකට අපි කොත් වේදනාවකට අපි කොත් සද්දයකට මේ ඉඳගෙන ඉන්න බව නොපෙන්නා ඉන්න තරම් ගිහවාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. මොකකටද? හැම වෙලාවෙම එන එක ඇවිල්ලා තෝ කඤ්ඤම් මරඤ්ඤම් පෙtti ගහනවා හැම ගහනවා කියලා පිටිපස්සෙන් උලීලි පෑවට කියන හරි බැවිල ඕන තාම බය කරපන් මට එකම සරණයි තියෙන්නේ පණ තියෙනකම් මගේ මේ බුදු සහෝදරයා මයිත් එක්ක මම ඒක සරණ යනවා බුදුරජාණන් මේකේ පඬිත්වගේ නම දීලා තියෙනවා අන්නේ දේ කරන්න ගියා නම් ඒකේ නර තේරෙනවා උප්පත්තියම අපි නිවන් දැකලා තියෙන්නේ දන්නේ නැහැ අදහන්නේ මේක අදහන ගතිය තමයි ඔය බුද්ධ සද්ධාව කුසල ඡන්දේ අදිමොක්ක වගේ චිත්ත චෛතසික බාටපත් වෙන හැබැයි මේක එක සැරේ වෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි වෙන්නේ අන්නේ ටිකෙන් ටිකෙන් වෙන ප්‍රමාණය ඒ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන එකට පොඩි ඉඟියක් මේකෙදී සරුවචාන් සඳහන් කරනවා පංචකාම ගුණේ හිතා පිය රූපේ මනෝරමේ තමන්ගේ පංචකාම සම්පත්‍ය ප්‍රිය රූප වූ මනෝරම වූ මේක අතහැරලා තද්දාහය කරහා නික්කම්ම තමන් මේ ගිහි ගෙයින් නික්මුණා සුදු ඇඳගෙන ඉන්නේ නැත්තො తాවකාලික කෙනෙක් වුණා කියලා හිතන්නකො. ගුරු ඇඳගෙන ඉන්න කට්ටිය හෙට දියුර හරිද කියලා නම් ෂුවර් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඒ උනාට බැඳිලා නේ තියෙන්නේ. අපි ගිහි ගියත් ඇල්ලා ඉන්නේ. මේ ගිහි ගිය අතහැරියයි කියලා කියන්නේ කාම රූපය අතහරින්න කාම ගුණය අතහරින එකනේ. ඒක නිසා යම් වෙලාවක කාම ගුණ යන හිතන හැම වෙලාවකම අපි සිවුරු ඇරලා කියලා හිතාගන්න. මේ සිවුරේ හිටියට ඔය දෙකේ එකතර තියන්න බෑනේ. කාම ගුණේ තියෙන තාක්කල් සිවුරේ නෑ. නැත්නම් අබිනිෂ්ක්‍මණය නැත්නම් අනාගාරික අනගාරික தත්ත්වේ නැහැ. අනගාරික தත්ත්වේ ඉන්න තාක්කල් කාම ගුණේ තියෙන්න බෑ. එහෙම නැත්නම් කියනවා කයෙහි හිත තියෙන තාක්කල් ලෝකෙ හිත තියෙන්න බෑ. ලෝකෙ හිත තියෙන තාක්කල් කයෙහි හිත තියෙන්න බෑ. ඒක නිසා මේ දෙකේදී යම් කෙනෙක් මේ කයේ හිත නැත්නම් මේ අරණ්‍යයේ හිත පවතිනවා කියලා කියන්නේ නැත්නම් අරණ්‍ය වාසී හිත පවතිනවා කියලා කියන්නේ මේ කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරලා ඉරිම සඳහාගත්ත අඩි. මොකද කාම ගුණේ ඉන්න කෙනා අරණ්‍ය වාසයට කැමති නැහැ. අරණ්‍යයට අපි ආවේ අරණ්‍ය සැප නිසා නෙවෙයි කාමයේ දුරුවන් කිරීමේදී අපිට අඩයක් අවශ්‍යයි. දැන් මේකේ මම අරණ්‍යයේ ඉන්නවා කියන එක අභිරමණය කරන්නේ නැති හැම වෙලාවකම යා ව්‍යංගාර්ථයෙන් කියනවා කාමගුණය අභිරමණය කරනවා කියලා. ඉතින් මෙතෙන්දි බුදුසෙන් චානවා ඔබ මෙච්චර මේ පීරූප මනෝරම වූ මේ කාමගුණය අතහැරලාවිලා මේ නික්මිලා ආපු ඝරවාසයෙන් නික්මිලා ආපු දේ දුක දේවගේ දුක ගෙවන් කිරීම සඳහා දුක්ඛසන්තෝ කරෝයිව මේක නිතර මතක් වෙනවද නැත්නම් මේකට අනුව ජීවත් වෙනවද නැත්නම් මේකට සම්මා ආජීවයේ ගැළපීලාද තියෙන්නේ. අරන්නේ හිටියා, සිවුරු ඇඳගෙන හිටියත්, අනගාരിකව හිටියත්, උපාසකව හිටියත්. කාම ගුණ ගැන කල්පනා කරන්නේ අනේ චිත්තක්ෂණ පැත්තක දාන්න. ඒ චිත්තක්ෂණේ තමයි කාම භෝගී. පංචකාම ගුණේ තමයි අභිරමණය කරන්නේ. යම් චිත්තක්ෂණයක තමන් දැන් ඉන්නේ අරණ්‍යක බව දන්නවා ඒකට සතුටු වෙලා සමාදාන් වෙනවනම් එයා පැහැදිලිවම කාමගුණ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා යම් වෙලාවක අරණ්‍ය වාසයේ අභිරමණය කරන හැම වෙලාවකම එයා මුළු ලෝකෙම දාන දීපු කුසලයට ලැබෙනවා. දාන දාන කුසලයේ ලොකුම කුසලයේ තමයි අපි හම්බ කරපු සියල්ලවත් මුළු ලෝකයක් දීලා මේ කාටත් දෙන්න පුළුවන් කැලයකට වෙලා ඒක අබිරමණය කරනවා. අන්නේ අබිරමණය තුල නොතේරුණාට අපි දාන කුසලය සක්විති රජ කෙනෙක් කියලා ලෝකේ දන් දුන්නා වගේ කුසලයක් මෙතන සිද්ධ වෙනවා. ඒ කවුරක්වත් ඇදී ගණන් ගන්නෑ. මොකද කුසල් කරනකොට මේ දාඩිය ගඳවදින්න එපායි. බෙර ගහන්න එපායි. ගැජ්ජෙල් වෙන්න එපාය, අලියත් වෙන්න එපාය, හඳුන් කුරු සුවඳ වදින්න එපාය. ඉතින් ඒව මොකක්වත්ම නැහැ. කැලේ අභිරමණය කරනකොට ඒ නිසා අමාරුයි සද්ධාවන්තයෙකුට මේ වනය අභිරමණය කිරීම හරහා ලෝකේ ප්‍රතික්ෂේප කෙරුවයි කියලා කියන්නේ. ඒක හරිය ලස්සන බුදුජානකේ චූලසෝඤ්ඤත සූත්‍රයේදී ආනන්ද සාංශ සඳහන් කරනවා අපි ඉන්නේ දැන් පූර්වාරාමයේ. යම් කෙනෙක් පූර්වාරාමයේ ඉන්න බව දන්නා තාක්කල් ආනන්ද ඒ ඥාන දරුවන් පිළිබඳ විශ්වාසයක් මතකයක් අලියත් අලියත්තු පිළිබඳව රත්තරම් මිනිමුතු ගැන ඒ මනුස්සයාට තියෙන වෙහෙස නැහැ. ඒක ගැන කල්පනා කරලා ආතතිගත වෙන්න ඕනේ නැහැ. හැබැයි අර ආතතියක් තියෙනවා මේ අරණ්‍ය වාසයේ තියෙන දුෂ්කරතාවය. අරණ්‍ය වාසයේ දුෂ්කරකම තියෙන හැබැයි මුළු ලෝකයක තියෙන ආතතිය සහ අසහනෙ නෑ. මේක දන්නවනම් එයා ලෝකයක් හා සම්බන්ධ ආතතියෙන් සහ අසහනෙන් ශූන්‍යයි. දැන් යාට තියෙනවනම් තියෙන අසහනයක් අරණ්‍ය වාසය පිළිබඳව. මේකට කියනවා අර ගොරෝසු ආතතිය සහ අසහනිය වෙනුවට <clears throat> අරණ්‍ය කියන ආතතිය සහ අසහනය බදා ගන්න. අබිරමණය කරනවා. මේක ලස්සන නිසා නෙවෙයි. <clears throat> මම මහා කන්දක් අතාරින්න. මෙහෙම ඉන්නකොට මේ මිනිස්සයා කයට හිත අරගෙන ලෝක සංඥාවත් ගාම සංඥාවත් අරඤ්‍ය සංඥාවත් දෙකම අයින් කරලා කයට හිතගත්තයි කියලා කියන්නේ එයාට දැන් තියෙනවා නම් තියෙන්නේ කයට සම්බන්ධාත චේසා ආසානේ පමණයි. එයා දන්නේ නැත්නම් මේ මේ පුංචි අඩේට වහඟු කරලා ලෝකයක් ආතතිය අසහන අරණ්‍යයක් ආතතිය අසහනම දුරු කෙරුවා කියලා එයාට මේ කයට හිත ගැනීම අගයක් ආඩම්බරයක් තේරෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ මගේ කයට හිත ගන්න පුළුවන් වුණා මේ කායानुපස්සනා මේක තමයි සතිය කියන්නේ මේක විශාල ජයග්‍රහණයක් කියලා. ඉන්න ඉන්න ඉරියව්වේ කයට හිත ගත්තනම් එයාට නොබෝ කලකින් මේ චින්තාමය ඥාන හරහා එහෙම නැත්නම් අන්වේ ඥාන හරහා තේරෙනවා කය කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. නමුත් ඒක දන්න අසහනයක්. දන්න ආතතියක්. ඒකට වාංගු වීම හරහා අබිරමණය කිරීම හරහා ප්‍රසාදයටපත් වීම හරහා ප්‍රමෝදයටපත් වීම හරහා ලෝකයක් අසහන මට නැති වුණා. අරණ්‍යයක් අසහන ආතති නැති වුණා. ඒ නිසා මේක සාපේක්ෂව සංසන්දනාත්මකෝ ශූන්‍යයි. ආතතියකින් ශූන්‍යයි කියලා දැනගන්න එක තමයි අපි ඔය ඉස්සරහින් තියාගත්ත ගාථාවේ සර්වචන්සේ සඳහන් කරන පංචකාම ගුණේ හිටවා පීරූපේ මනෝරමී. සද්ධාය කරා නික්කම්ම දුක්ඛසන්තෝ කරෝයිව. ඒ දුක විශාල ලෝකයක් හා සම්බන්ධ ආතතිය සහ ආසානය විශාල අරණ්‍යයක් හා සම්බන්ධ ආතතිය සහ ආසානය කයට හිත ගැනීමෙන් සහ කයේ හිත අබිරමණය කිරීමෙන් දුක ගෙවම් කරනවා. මේ කියන්නේ නිවනින් 190ක් විතර ඉවරයි දැන්. ලබලා. කවුද අනුමත කරන්නේ? කවුද දන්නේ මේ කයට හිත ගැනීම නිවනක් කියලා? ඒ කිසිම තැනක අටුවාව සඳහන් කරන්න අටුවා චානල දහසකට පුළුවන් කමක් තිබිලා නැහැ. මොකද අටුවා චානල අටුවා පොත් ලියලා තියෙන්නේ බුදුසසුනගේ පින්නම් පාලා අවුරුදු 1000කට විතර පස්සේ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා මේ කය ගැන හිත තියලා හරියන්නේ ගමේ පන්සල ලොකෝට හැදුවොත් බුද්ධ ආගම තියෙනවා. පන්සලේ හැමදාම බෝධි පූජාව තිබ්බොත් බුද්ධ ආගම තියෙනවා. පාරට දිගට කාපට් දාලා තාර දාලා තියෙන බුද්ධ ආගම තියෙනවා. පන්සලේ හැමතුරු ගමේ නිකායේ අධිකරණ සංගනායකුණොත් අන්න නිදාසිතී බුද්ධ ආගම තියෙනවා කියලා මේ දීපයක නිසා අවසානයේ අර මිනිස්යාට මේ ලබාගත් අත්භාවය මනුස්සත්ත්ව භාවය ඒකට සමාදම් වෙන එක අවජාන අවස්ථාවට ලක් වෙලා තියෙනවා. ඉතින් භාවනාවට බයයි. මොකද භාවනා කියන්නේ ඔය තරම් ගැඹුරු ඔය තරම් අමාරු දෙයක් නෙවෙයි. මේක අමාරු වෙලා තියෙන ඉදිරිපත් කරලා තියෙන ස්වභාවය නිසා. නමුත් මම මේ බුදුරජාන් වහන්සේ කියන මේ දුස්ක මේ නිවන් ගමන දුසිල් සැහැල්ලු කරන්න හදන කතාවක් නෙමෙයි කරන්නේ මම මේ කරන්න හදන්නේ අපි මේ කොච්චරක් පටලවාගෙන තියෙනවද මෙච්චර මේ ලස්සන මේ කය එහෙම නැත්නම් මේ ඉරියව්ව නැත්නම් කය ගියාසී කියන කායගත සතිය මෙච්චර ඇසුරු කරන්න පුළුවන්කම තියේදී ඒකට ව්‍යංගාර්ථයෙන් වෛර කරලා ආනාපානෙ පිනුන්නේ ආස්වාසය පිනු ප්‍රස්වාසය පිනුන්නේ මට ආනාපාන භාවනාදී ආස්වාසයේ මුල පේන්නේ නැහෙනි මැද පේන්නේ නැහෙනි අග පේන්නේ නැහෙනි කියලා මේ අම් නිකන් හම්බෙච්ච හරකය අං බලන්න උත්සාහ කරනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක දන්නවනම් හිත ආනන්ද මේ රාහුල පුංචාමඳුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සිරු කළා නැහැ. නිතරම අව탁සිරු නොකරපු ගතිය තියෙන තාකල් උන්වහන්සේට බුදුහාමුදුරන්ගෙත් බුද්ධ ගෞරවයේ ශ්‍රද්ධාව හිටිනවා. ගුරු ගෞරවයත් හිටිනවා. එතකොට යාට සතුට වෙන්න පුළුවන්. ඒක පැවතින තාක්කල් මගේ මහානකම වැවෙනවා. ඒක පවතින තාක්කල් මගේ කමට අහන වැඩෙනවා. ඒක පවතින තාක්කල් තාක් දුක්ඛ සන්ත කරෝ ඉව දුක ඉවස අවසන් කිරීමේ කටයුත්ත මම සැදී පැහැදී සිටගෙන ඉන්නවා කියලා. ඒ නිසා ඉන්න ඉන්න ඉරියව්වේ මේ අර පර්ත්වල ගියාට පස්සේ ඒත් ප්‍රශ්න ඔක්කොම අහලුනාට පස්සේ ඒක නෝන මාත් ඒක තාමත්ව බැගෑපත්තලා දුර ඉඳලා මං ආයෙ සාංශ මට ප්‍රශ්නයක් අහන්න ඕන කියලා ඉතින් ඇහුවා. ඇහුවාම කියන්නේ මොකද්ද? මට එච්චර මතක නැහැ මම ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ පේනවා. හැබැයි ප්‍රස්වාසය අග පේන්නේ නැහැ. ඒ නැත්නම් ආස්වාසි වල ප්‍රසාර නැත් ආස්වාසි ප්‍රකට නැහැ මොකක් හරි කියලා. ඉතින් මම අවයි ආස්වාස් ප්‍රසාර දෙකේම අංග ප්‍රත්‍යංග නොපෙන්නට ඉඳගෙන ඉන්න බව තේරෙනවාද කියලා. ඔව්. මම කොහේදී එක පැය දිගම ඉන්න වෙලාවේදී පැයම ඉඳගෙන ඉන්න බව දන්න ඕක තමයි rahat වෙනවා කියලා කියන්නේ. අනේ සංස මම නම් rahat නැහැ. කිව්ව එක පාරට මොකද හරි බයයි මේ චිත්තක්ෂණයකටත් නිවන කියන එක අත්දකින්න පුළුවන් දෙයක් කියලා බලන්න බයයි. ඒක පේනවා මරණයෙන් මත්තේ එහා ලෝකේ තියෙන්නේ දැන් තියෙන්නේ පාරමිතා පුරණක විතරයි. මම කිව්වේ ඕගොල්ලෝ පිළිගත්ත නැතුව වෙනම දෙයක්. තමයි වාඩි වෙලා ඉන්න වෙලාවේ. ඒ වාඩි වෙලා ඉන්න පැයේම හිතවිලි ආවත් වේදන ආවත් සාද්ද දැනුණත් ආනපන මුලමදාක නොදැනුණත් මම මේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් ඒක රහතන් වහන්සේ නමකට විසක වෙන කාට ඔක්කොරන්න බෑ. ඔච්චරයි තියෙන්නේ කියලා. පුදුම අපහසුකටපත් වුණා මුළු සභාවත්. ඒ අහපු නෝනක් මේ නිවන කියන එක මේ ජීවිතයේ සාපේක්ෂව අත්දකින්න පුළුවන් එකක් කිව්වට පස්සේ. ඒ තරම් බයෙන් මේක ඈත් කළා තියෙන්නේ මොකක්ද නිවනට ද්වේෂ කරනවා. ඒකට කියන්නේ fear of freedom කියලා. නිදහස එනකොට නිදහසට බයයි. අපි කවුරුවත් දන්න කියන එකක් ලං කරගන්න. ඒ fear of freedom කියන එක මානව මනසේ ඉතාමත්ම ගැඹුරට තියෙන එකක්. ඒක එරික් ෆ්‍රොම් කියන මහත්තයා පොතක්ම ලියලා තියෙනවා. මිනිස්සුන්ට නිදහස දුන්නොත් වහකාලා මැරෙනවා. ඔය කරදර තියෙන තාක්කල් තමයි නිදහස ඉල්ලන්නේ. නිදහස දුන්නට පස්සේ ඌ නිකන් මැරෙන්න මරන්න ඉන්න මිනිස්සු කඳුරු කාමරයකට දාලා නිකන් හිටපිය කියලා දවස් හත දුන්නාට පස්සේ ඌ මැරෙනවා. අය මරන්න ඕනේ නැහැ. නිදහස දුන්නොත් කාට හරි උඹට මොනවත්ක්වත්ම හිතේ ඉඳලා කරන්න ඕනේ නැහැ. එක පැයක් හිටපන්. වහකාලා දෙන්න නැත්තම් පුදුමයි. මට ටෙලිෆෝන් කෝල් එකක් කරන්න දෙන්න ගෙදරක වයිෆ් කිය මොකද වයිෆ් කිය බඩේ අමාරුවක් තිබ්බා. ඒක පොඩ්ඩක් බලුවේ නැත්තම් මට විවේක වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අර බඩේ එකක්ම නැත්තම් ඌට ඉන්න බෑ. ඌරු හදන්න බලන්න හොඳට පිඟංගඩොල් දාපු ගේක දාලා උන්ට ලෙඩක් හැදෙනවා රත් වුණතාවය කියලා කක්ක ටික කාපු ගමන් ටක් ගාලා දණිපේ. මේ තන්නේ කර සිමෙන්ති දාපු පොළවේ ඌරු ජීන ඌරු හදන්න බෑ. ඌට වෙනම ලොකු බක්කියක් හදලා ඒකට පස් ගෝණ දෙක තුනක් ගෙනත් දාපම ඌ අරගේ බස් බස් කාලා ගහනවා. අර ජරාව කෑවට පස්සේ බොක්ක හරියනවා. මගෙත් තියෙනවා කාලයක් ඒ දවස්වල මට මේ සයිවර් බඩ කඩේ කියලා කෑවේ නැත්තම් කාලයකට සැරයක් උණ වගේ. ඔය කොහෙන් කෑවත් ඉඳපු ගාන කියලා සයිවර් කඩේ කාපුවා දවස් හත් තුමාණයක් දැන් බඩේලිය යනවා. එතකොට ගෙදර ඇවිල්ලා බැනුම් අහනවා කිලෝරක් නැතුව අනලොක්කයි. හැබැයි නිකමට හරි ගිහලා කාලා ඉන්න ඕනේ. ඒ වගේ ඌරු ගතියක් තියෙනවා අපි. කෙලස් ටිකක් නැත්තම් මේ ජීවිතේ ගැට ගන්න බෑ. නිසා කාටට දෙන්න තියෙන ලොකුම දඩුවම තමයි හරි උඹට දෙනවා සුමානයක්. කතා කරන්නේ නැත්නම් මුකුත් නැහැ භාවනා කරපන් කියලා දෙන්න පිස්සු හැදුන් නැත්තම් පුදුමයි. ඒ තරම් අපි මේ විවේකයට බයයි. අපි හදාන දින ඔක්කොගෙන් බලන්න විවිධ රූප බලන්න විවිධ ශබ්ද අහන්න ගන්ධ රස පහසෙන් නලවන්න හදාගෙන ඉන්න එක අපි කියනවා භාවනා කියලා. අරණ්‍ය වනසේ සංසයන ගිහිල්ලා මොනවත් නැතුව දන්න කියන කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ කාන්තාරක මැද දන්න කියන කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ මහමෝදක් මැද දන්න කියන කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ දිශා මාරු වෙනවා කියලා එකක් වෙනවා. උතුරු දකුණ දන්නේ දවල් රැ දන්නේ කරකොල ඇතරියවා. ඒ තමයි ජීවිතේකට වෙන්න තියෙන භයානකම දේ වැලි කතරක තනි වෙන්න ඕනේ. මහමෝදේ ගොඩබිමක් පේන්නේ නැති තැනක තනි වෙන්න ඕනේ. හත් දවසකින් යත් එළියට එන්න බැරි හත් දකලයක තනි වෙන්න ඕනේ. අන්න එදාට පේනවා මනුස්සයට මේ වටේ කක්ක ටික නැත්තම්, දන්න සංඥා ටික නැත්තම් එහෙනම් ජීවිතයක් නැහැ. ඒක රැකගන්න තමයි අපි මේ භාවනා කරනකොටත් ඒ ඒ සංඥාවල් තියාගන්න තමයි හදන්නේ. නමුත් ඒ සංඥා අඩුවීමේ ප්‍රවණතාවයක් බුදුහාමුදුරු කියන්නේ ගමක සංඥා නැහැ අරඤ්‍ය සංඥාව තියෙනවා. අරඤ්‍ය සංඥාව නැහැ ඉරියාවේ සංඥාව තියෙනවා. අර ඉරියාවේ සංඥාව නැහැ ධාතු අතරින් එකක සංඥාව තියෙනවා වායෝ පොට්ටබ්බ ධාතුව. ඊට පස්සේ ඒකත් ගෙවම් කරනවා එමීට එමීට එමීට ගෙවම් කරන ක්‍රමයක්. ඒක නිසා අර හැඟුම්overline කියනවනම් ආචාර ධර්ම පැත්තෙන් කියනවනම් සමාජ ධර්ම පැත්තෙන් කියනවනම් උපාධ්‍යයන් වහන්සේත් එක්ක ඇසුර ගෞරවනීය මට්ටමක තියෙනවා. උන්වහන්සේ උගාවක් වැඩ තියෙන කෙනෙක් උඹට උරතල් කරගෙන ඉන්න වෙලාවක් නැතුව ඇති. උඹ අවුරුදු 7ක කුමාරයෙක් උඹට උරතලේ ඕන. නමුත් ඒ උන්වහන්සේට වෙලා නැහැ. ඒ තියෙද්දි උඹ මේ අබින්න පච්චවෙක් අබින්න මේ සංවාදේ නිසා ළඟ නිතර ඉන්නවයි කියන ගතිය නිසා හෝ ඒ උණ්ඩ ලෝක රාජකාරී කටයුතු ගොඩක් කරනවා කියන නිසා හෝ ඒ කෙනා පිළිබඳව අවධානනයක් ඇති වෙලා තියෙනවා කියලා අහන්නේ මේ බුදුහාමුදුරුව ඇත්තටම මට දෙනවා රාහුල කුමාරයෙන් අහන්න අයිතියක් තියෙනවා අපෙන් අහනවට වැඩිය. මොකද අපි ළඟත් ඒක තියෙනවා අහන්න කැතයි. හැම කෙනෙක්ම ගුරුවරට වෛර කරනවා. කොච්චරද කියනවනම් හැම දරුවෙක්ම තමන්ගේ දෙමව්පියන්ට වෛර කරනවා වගේ. දැන් මෙතන වෙන්නේ shift එක මොකක්ද දන්නවද? දෙමව්පියන්ට වෛර කරලා හිටපු එක ගුරුවරට වෛර කරන්න පටන් ගන්න එක තමයි පැවිදි වෙනවා කියන්නේ. දෙමව්පිය එකට අකමැතියි. ඊට පස්සේ මේ ගුරුවරයා අමතක කරලා වෙන ගුරුවරයෙකුට යනකොට මේ ගුරුවරයාත් කැමතියි. මොකද ගුරුවරයාටත් ඕනේ වෛරය. මේ ලෝකේ දුවන විසම චක්‍රය පොඩ්ඩක් බලන්න. අපි ගුරුවරයෙක් ළඟට යනවයි කියලා කියන දැන් අපි කියන්නේ අම්මා තාගෙත්තගේ ප්‍රේමය ලබන කෙල්ලෙක්. කොල්ලෙක්ගේ ප්‍රේමය වෙනුවෙන් අම්මලා තාත්තලා පොල්ලක් දානකොට අම්මලා තාත්තලා වෛර කරනවානේ. මගේ ප්‍රේමේ අම්මා මානෙන් උදුම්මා නැතු ආදෝ වෛර කලේ ඒක අහනවා අම්මගෙන් මේ අම්මෙන් අහනවා උඹ අම්මේ උඹ කවදා ප්‍රේම කරලා නැද්ද කියලා. දැන් මේ අලුත ආපු ප්‍රේම මේ බල්ලබෑ දිහා ඇතුළේ තියෙන ප්‍රේමය කොච්චරද කියන එකට තියෙන එකම බාධාව තමයි අම්මයි තාත්තා. ඒකට අම්මට තාත්තට වෛර කරනවා කියන එක ප්‍රේම ලෝකයේ ස්වභාවික අංගයක්. ඊට පස්සේ දැන් මේ ප්‍රේම කරනකන් වල්ලබෑ බැඳ දවසින් ඌට වෛර කරනවා. ඊට පස්සේ දික්කසාදයකට මහන්සි වෙනවා. එතන අල්ලපු ගෙදර කාට වෛර ප්‍රේම කරනවා. මේකම තමයි පැවිදි ජීවිතේ එනකන් පැවිදි වෙනකන් ගෙදර ගෑනිටයි අම්මලා තාත්තලා බැන බැන ඉන්නවා. මියුන් නිසා තමයි මට පැවිදි වෙන්න නැත්තේ. කොක්ක මුන් තමයි කණ්ඩ දෙන්නේ, බොණ්ඩ දෙන්නේ, අභින සංවාසය දෙන්නේ. ඔක්කොම ටික කරන්නේ අම්මයි තාත්තා උන්ට වෛර කරනවා. වෛර කරලා ඉවරලා ඊට පස්සේ ඒ වෛරය ගුරුවරයාට මාරු කරනවා පැවිදි වෙනවා කියන්නේ. එදා ඉඳලා ගුරුවරයාට වෛර කරනවා. කවුරු හරි දන්නේ නැත්නම් ඕක හදන්න එපා ගෝලියෝ. ඔය දැන් මේ කවුද මේ තේම්ස් පුඩිසියාරේ ආමතුරුන්ගේ එක දවසක් ඒ වෙලාවේදී හොඳ ආමතුරු මේ නැගදී නඩුවට පැටලිට දැන් එළියට අවිල්ල ඉන්නවලු ආයසරය. මම කකුල් දෙක මෙරික මෙරික හිටියා ඊට පස්සේ කවදා ධම්මජීව ආමතුරුන්ට මගේ කකුල් මෙරික මෙරික ඉන්න වෙලාවක් නැහැ ගිහිල්ලා වැඩක් කරගන්න. හරියට බිසි මං කො නැහැ ඉතින් යාළු වෙන්න තියෙන එකම ක්‍රමේනේ කියලා ඊට පස්සේ මම භාවනා කරන්නේ නැති කියලා අනේ බන්දිලා හිටු පිස්සු කතා කරනවා අපි මොන භාවනා කරනවද? හරි අවංකයි ආමතුරු. ඊට පස්සේ කියනවා අපේ ලොකු හාමුදුරුවෝ තාම ජීවත් වෙනවා. තාම ලින් ළඟට ගිහිල්ලා සිවුරු පැටියෙන් වතු බාල්දිය අරගෙන ඇල්ලතර නානවා මිසක් කිසිම ගෝලයේ කිසිම උපස්ථානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවදා සරපදයක් පාවිච්චි කරන්නේ නැහැ. තුන් සිවුර විතරයි. මට පුදුම හිතෙනවා මම අද මෙතන ධම්මජීව හාමුදුරුවෝ දකින්නේ ලන්ඩන් ආවේ උන්වහන්සේත් එක්ක හිටපු නිසා. මං කියන ධම්මජීවහමට මට වෙලා තියෙන දේ. මගේ ළඟ පැවිදි වෙන හැම ගෝලයාම ඉස්සල්ලාම අහන්නේ කවදද මට પાස්පෝර්ට් එකක් කරන් දෙන්නේ කියලා. ඒ දැන් ලන්ඩන් ලොකු හමුරු ගන්න පැවිදිලා ඉන්නේ. කවදද මම ලන්ඩන් නරයි යන්නේ. ඒක නිසා මම හරකුන්ගේ අංගානට පැවිදි කර මයිල් ගානට ගෝලය හැදුවට අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කවුරක්. මොකද මගේ ගුරු ආහමසගේ මම දැක්කේ අහිංසකකම කවදාකවත් උපස්ථානයක් බලාපොරොත්තු වෙන තමන්ගේ වැඩ කටයුතු කරනවා. මම ඇවිල්ලා දැන් ලන්ඩන් සංගනායක වුණා. සංගනායක වුණාට පස්සේ මයිලඟ පැවිදිට එන්න සෙනඟක් එනවා දැන්. එන්නේ මොකටද? කවදද પાස්පෝර්ට් එක කරන් දෙන්නේ? කවදද ලන්ඩන් විහාරයට අරගෙන ගිහිල්ලා තේම්ස් බුද්ධ විහාරේ මට උගන්වන්නේ. ඉතින් එතකොට මම දන්නවා කිව්වා මම ළඟට එන්න මොනව බලාපොරොත්තුද කියලා. පුදුමාකාර බලාපොරොත්තු සුන්වීමක් තියෙන්නේ. මයිල් ගහන්න පැවිදි කරාට අංගානුරත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම ධම්මජීව හාමුදුරුවගේ මෙහි ඇවිදිනවනේ ඔය සංඝයා බණ උගන්නන්න බණ කරලා යන්නේ කිව්වා ස්ථානේ. අපි භාවනාව දන්නවා, අපි ඉංග්‍රීසි දන්නවා, අපි අරණ්‍ය වාසී, අපි සිංහලත් දන්නවා, අපිට බණ කියන්නත් පුළුවන්, අපිට කමඨාන් සුද්ධ කරන්න පුළුවන් කියලා පන්තිලේ ඉන්න හාමුදුරුවන්ට පුළුවන් තරම් කක්ක දාලා යනවා. ඊට පස්සේ ගිය දවසේ ඉන්න දායක සභාව දෙකට බෙදුනා කිව්වා. අර ගියාම ගෙන්නලා දෙන්න ඔබ වහන්සේට ඉංග්‍රීසිත් බෑ, බමටාන් දෙන්නත් බෑ, සිංහලත් බෑ, බණ කියන්නත් බෑ, අල්ලිත් අත ගන්නවා කියලා අපිට බයිනවා. ඒ නිසා මම මේ සම්මජීව හම්බුනට කැමතිත් නෑ කිව්වා ඉච්චා. නෑ ආවොත් අර ඉන්න කට්ටිය ඔක්කොම අර පිටින් එන කුඹලාව දිහානේ බලන්නේ. ඉන්න ආමතුරෝ ගණන් ගන්නෑ. <clears throat> මේ මේ ශාසනේ සත්‍ය ධර්මයි. මේකම තමයි මේ ඉන්න ඉරියව්වට අකමැති වෙනවා. කියන්නේ නිතර පේනවා. නිතර තියෙනවා. කවදාකවත් හිතන්නේ ඒක නිවන් මාර්ගය කියලා. ඒ විනෝඩේ හිතනවා නෑ නෑ මේ මොකක් හරි අලුත් කර්මස්ථානයක් කියලා එකක් තියෙනවා. ඒකට ගිය ගමන් ඔන්න උඩ නගිනවා. ඉනේ මගේ කවගේ ගිහිල්ලා පුරයක් තියෙනවා, තැනක් තියෙනවා. ඒකේ ලකුණක්වත් නැහැ. මේ දන්න සාඩිය ගඳ ගන්න ශරීරෙමනේ තාම තියෙන්නේ. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. බුදුජානක ජීවන දෙනවයි කියලා මොනම දෙයක්වත් පිළින් අපට දෙන්නේ මේ ලැබිලා තියෙන දේ දිහාම වෙනස් විදියට බලන්න කතා කරනවා. ඒකට මේකේ තියෙන වටිනා දේ තමයි අපි යම් කිසි තැනක් කෙනෙක් දන්නවනම් ඒ කියන්නේ අපි ආස්වාසිය දන්නවනම් ඒ ප්‍රස්වාසිය නෙවෙයි කියලා තේරුම් ගන්න එක තමයි යෝගේ තියෙන සාපේක්ෂතාවය කියලා කියන්නේ. ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා අහුවාම ඉතින් ඉඳගෙන ඉන්න ඇටි අපිට කියන්න බෑ. ඇවිදිනකොට මට මෙහෙමයි වැටෙන්නේ දැන් ඇවිදිනව නෙවෙයි. මොකද ඇවිදිනකොට මම කකුල් දෙකට බර වැටෙන්නේ දැන් ඉඳගෙන ඉන්නකොට කකුල් දෙකට බර වැටෙන්නේ නැහැ. එහෙම කිව්වනම් ආයේ මේ ප්‍රශ්නේ ඒ උත්තරේට කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිටම ඉඳගෙන ඉන්නකොට උඩ යනවා වැටෙයි. ආලෝකයක් වැටෙයි. නෑ මොකක්වත් නැහැ. ඉතින් චෝදනා ස්වරූපේ කතා කරන්නේ. මේ දන්න සාමාන්‍ය බුද්ධිය කියන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට මම දන්නවා ඇවිදිනව නෙවෙයි කියලා. මොකද ඇවිදිනකොට මට කකුල් කොටු වෙනකන් යන්නේ. ඉඳගෙන ඉන්නකොට එහෙමයි කියලා. මේ කාරණාවයි මේ විසරදත්වය කියන්නේ කියලා. මේ කාරණාව මේ සාපේක්ෂකත්වය කියලා කියන්නේ කියලා. මේ කාරණාව දැනටත් අපි උපේලා තියෙන එකක් කියලා. තියෙන්නේ මේක කියාගන්න බැරි එකයි කියන ප්‍රශ්නේ අපි තේරුම් ගත්තා නම් අපිට තියෙන්නේ මේ ඇතුලේ ඉන්න මේ මමයා. එහෙම නැත්නම් පැත වෙන පැත්තෙන් කියව අපි ළඟ ඇතුලේ තියෙන මේ manussකම. මතුවෙන්න දෙන්නේ නැතුව මේ කොයිදෝ ඔලුවට දාපු මේ මම ආයනයක් මේ මාන්නයක් මේ තෘෂ්ණාවක් ඉදිරිපත් කරගෙන කවදා ළඟා වෙන්න බැරි එකට මේ මමේ හදාන යන ගමන මිසක් ඇතුළේ තියෙන හුදු මානව ගතිය අපේ මතු කෙරුවා නම් ඒ මනුස්සයා දුක්ඛසන්ත කරෝ ඉව. දැන් දැම්ම දුක අන්ත කෙලවර කෙරුවා. කියන්නේ සාපේක්ෂ දුක්කට කෙලවර කරනවා. ඒක සමාදන් වෙන්නේ නැතුව ඔය කියන මාර්ගඵලයක් හෝ නිවනක් ගන්න බෑ. මොකද දෘෂ්ටි කෝණය වැරදි. මිච්ඡා දිට්ඨි. එනිසා මේ දිට්ඨිජු කම්ම කියලා කියන්නේ මේ Taman ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානයේ හැපිතාක් දුරට ඇසුරු කරන්න දැනගන්න ඕනේ. ඒක අමාරුයි. මොකද කය කියන්නේ සැපක් නෙවෙයි. හැබැයි ලෝකයක් දුක් කරදරවලට වැඩිය ගමක් දුක් කරදරවලට වැඩිය අරණ්‍ය දුක් කරදරවලට වැඩිය කය දුක් කරදර ටික ප්‍රමාණ කළ හැකි. අන්නේ ටික හෙලි කරලා කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. මේ මිනිස්සයා සාපේක්ෂව දුක ගෙවන් කිරීම දන්න. දුක්ඛසන්ත කරෝයිව. ඊට පස්සේ තියෙනවා ගමනක් කය දිග ඇතුලට යන. ඒකට මම හිතන්නේ අපි ටික ටික ටික ටික සූත්‍රයේ දිගේ ඉස්සරහට යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට මේ දේ සඳහා ඒ ඒ ওই කියන කාරණාව තේරුම් ගත්තොත් අවශ්‍ය කරන සම්පූර්ණ පරිශනාකාරය ලැබිලා තියෙනවා. සියලු දැනුම තියෙනවා. නමුත් අපි ළඟ තියෙන sannivedana ප්‍රශ්නය. මේ පේන දේ පේන හැටියට දකින්න කියන්න බෑ. අපේ තියෙන මතිමතාන්තර නිසා නම් සරුවචනාංශي දන්න එක සරුවචනාංශික ප්‍රශ්නයක් කියලා. උන්වංශය අපිට নানা විදිහට අපිට බහතෝරලා දෙනවා. කොහොමද මේක හිලි කරන්න කියලා. ඉතින් මේ සංසිද්ධියේ සාමාන්‍ය කෙනෙකුට සමාජාර්ථය ගන්න පුළුවන් ආචාර ධර්ම පැත්තට. ගැඹුරෙන් බන්න විපස්සනා කරන කෙනෙකුට තමයි මේ මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමේ තියෙන ආරම්භයේදී තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම හරහා මේ නෙවෙයි නිවන. මෙන්න මේ විදිහට එක එක එක එක ගලවගෙන යන ගමන තේරෙන්න පටන් ගන්නවා මේ වගේ තට්ටු හතරක් විතර ගලවනකොට. ඒ නිසා ඒක ක්‍රමයෙන් සිද්ධ වෙනවා නම් ඒකට බාධා කරන්නේ නැතුව ඒක එච්චරම ප්‍රිය ලැබෙන සුඛදායි ගමනක් නෙවෙයි. නමුත් මේ කටයුත්ත සිද්ධ වෙනකොට තමයි තමයි ඉස්සලම තේරෙන්නේ. අන්න ඒක තේරෙන්න අවශ්‍ය කරන්නා වූ පෙරදක්ම එහෙනම් අපි කියන ලෑස්තිලා යන ගමන නැත්නම් ඒකට අදිමොක්කේ කියලා කියන අන්න ඒ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි මේ ධර්ම දේශනාව මෙතනින් නැත කරමු ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු දැන් අපි පොඩි පරණ චාරිත්‍රාක් තියෙනවා මේ බ්‍රහස්පන්ද ධර්ම දේශන ඉවරනාම පොඩ්ඩක් වෙලා අපි ඒ ආසනයේ මේ ඉඳගෙන පොඩි ධර්ම සාකච්ඡාවකට වෙලා ගන්නවා කාට හරි මත ප්‍රකාශ කරන්න ප්‍රශ්න කරන්න කියන්න යමක් තියෙනවා නම් ඊට පස්සේ අපි ඊතාවතා ചാති ගාථා සජ්ජහායනා කරලා සතිವಾರේ સમાપ્ત කරනවා ඉතින් කාට හරි මේ විදි මේ අවස්ථාවේ කිවිතු කළ යුතුමක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයේ ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා නැත්නම් අපි යනවා දිව්‍යන් පින්දීම ආදී කටයුතු කරලා මේ දේතනා සවන සතිවාරය સમાප්ත කරනවා. අපි අරමුණක් අරමුණක් දිහා බලනකොට ඒ අරමුණයි ඒ අරමුණ ග්‍රහණය කරගන්න කෙනයි කියලා දෙන්න ප්‍රකට වෙනවනේ සයින්නස්. එතකොට ඒ අරමුණ ගැන දැනුම එනකොට ඒ අරමුණ අරමුණට ඒ අරමුණ ගැන එතකොට අරමුණ ඒ දැනුම ආපු අරමුණ හොයාගන්න ඇත්තේ නැහැ. එතකොට එතකොට අරමුණ හොයාගෙන යනවා කියන එක ඒක මායාවක් දෙසයිනාසෙ. අරමුණ ගැන දැනුම එනකොට අරමුණ දැන කියන්නේ දැනගන්න දේ දැනගන්න කෙනෙකු ඉතුරු වෙනකොට ඒක මනෝ මට්ටම. එතකොට ඒ දැනු ආපු අරමුණ අහලකවත් නැහැ. තිස්සලා කිව්වනේ අරමුණ සහ තමන් බලන කෙනා වෙන් කරගන්නකොට දෙකක් වෙනවයි කියලා. ඒත් දෙකක් තියෙනවනේ. දැන් කියනවා අරමුණ දිහා බලනකොට අරමුණ තුනී වෙලා නැතිලා යනවා කියලා. ඒ කියන ප්‍රකාශයේ මම කියන එක එකම දෙකේ වෙන්නේ. ඒ කියන්නේ අපිට එන නෑ නෑ මම කියන එක හරිද කියලා මං අහන්නේ. ඔය කියපු එකමද මං කිව්වේ නැත්නම් මං පටලවා ගන්නවා. මම කියන්න උත්සාහ කළේ සවිනාස කියන්නේ අරමුණෙන් දැනුමක් අපි ගන්නවනේ. ඒ දැනුම ඒ දැනුම එන්න හේතු වෙච්ච අරමුණ එතකොට අහලකවත් නැහැ. එතකොට මේ දැනුම ඒ අරමුණද මේ අරමුණ හොයන්න යන එක මායාවක්ද කියලා. හරි ඒකට අපි ආස්තදයකම ඉස්සල් අරමුණක් තියෙනවා. බලනකොට අරමුණක් නැහැ. එච්චරනේ මම කියන එක ඉතින් බලන එකනේ විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා නොකරුවොත් අරමුණක් තියෙනවා. විපස්සනා කරලා බලුවොත් ඒ අරමුණම නැහැ කියලා යාම මේ සාධනීයකරණය කරනවා. එතකොට මේකට ප්‍රතිපදාව කියනවා. ඒ නිසා සස්සතෝ විය ખાදති පස්සතෝ විනති කිංචන. බැලුවොත් ඇත්තාසේ පේනවා. මේ සාමාන්‍ය විදිහට ඇත්තාසේ බැලුවොත් නෑ. සස්සතෝ විය ખાදති. බැලුව බැලමට මේනේ පවතින දෙයක් තියනවා කියලා. පස්සතෝ නැති කිංචන. මේක දරන්න බැරි එක තමයි මේ මේ කියන්නේ fear of freedom කියන්නේ. මේක දකපු නැති කෙනෙක් මේ මේ මේ පරිශදේ නැහැ. කිසි කෙනෙක් මේක විශ්වාස කරන්නේ නැහැ. තීන දේ පේනවා, පේන දේ තියනවා කියන මුලාවෙනේ අපි ඉන්නේ. බුදුදහමේ කියනවා තීන දේ නැහැ. මෙතන නැති දෙයක් තියෙනවා. කියන්න බැරි කියන්න බැරි නිවනක් කියන එකක් තියෙනවා. ඒක අල්ලලා පෙන්නන්න බෑ කහ පාට රතු පාට එකක් නෙවෙයි. ඒ නිසා අපි මුළු ලෝකයේ අද පොඩි දරුවෙකුට උගන්වන මේ පචේ දරුවන්ට උගන්වන පච්චේ ඇති දේ තියෙනවා තියෙන දේ පේනවායි කියන පච්චේ මතනේ භෞතික විද්‍යාව යන්නේ. ඉතින් ඒක අපි ඒක නෙවෙයි ප්‍රകൃතිය අපි. මොනම දෙයක් හරි බලුවොත් ඒක නෑ කියන එකයි ප්‍රകൃතිය. මිරිගු දිහා බලනවා මිරිගුවක් කියලා යමක් නෑ. හීනක් දිහා බලනකොට හීනේ කියලා කන්නේ ඕකට විද්‍යාගාර ඕනේ නෑනේ. ඒක කවුරුත් දන්න දෙයක්. ඒක මකන්න මේ විද්‍යාගාර හදලා ඉවරලා මේ ඝනය, ද්‍රව, වායු, තාප, අනම්මනම් කියලා මේ පොඩි කාට දාන කුණු හරබේ මකන්න කොච්චර අමාරු මැකුවට පස්සේ තුරට වෙන්නේ උගේ පෞරුෂත්වයේ ගියා ඩිග්‍රිය ගියා උගේ තියෙන තණ්හාන්තර ගියයි කියලානේ ඊට අරමුණ වෙනස් වෙන එක පේන උට පේන හැබැයි උ ප්‍රතික්ෂේප කරනවා මොකද ප්‍රතික්ෂේප කරොත් උගේ ඩිග්‍රිය යනවානේ උගේ ඩෙන්ටිටි එක යනවානේ ඒකට බෑ මේ ඩෙන්ටිටි එක අම්ම තාත්තා දීප එක ඔළුවට දාපු කුණු හරපයක් හැබැයි කියලා නෙවෙයි දාන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ කියන්න ඕන මේක බුදු ගානෙත් ඕක වුණා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිබුණේ නැහැ ඒ කාලේ. වුණා. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. ඒ තමයි සදාචාරය කියන්නේ මේ සදාචාරයෙන් අපි ඔළුවට දාලා තියෙන දේ මකන්න සදාචාරයේ වග කියන්නේ අපිව ගහණය කරගෙන මීහරකෙක් වගේ ওই ෆොටෝ එකේ තියෙන ඉස්සරහින් නාස්ලන දාගත්ත මීහරකෙක් වගේ අපි අරගෙන යනවා. ඒකල කියනවා සදාචාර සම්බන්ධනොත් උඹට ඩිග්‍රියක් දෙනවා. සදාචාර සම්බන්ධනොත් අගමැතිකමක් දෙනවා. සදාචාර සම්බන්ධ ඉතින් අපිට අන්දන විශ්වානම් අතා තමයි අතා තමයි අපිත් අතක් දාලා ඉන්නවනේ. ඒක හම්බ වෙනානේ මේක. අන්තිම මකන්න ගිය දවසේ තේිනවා මොකද්ද මේ කරගන්නේ. ඒක නිසා කාට හරි කියනකොට කරනකොට පරිස්සම් වෙලා කතා කරන්න. උගන්වනකොට. උගන්වන්න නැත්නම් ගෙලිම අකුසල කර්මයක් සිද්ධ වෙනවා. උගන්වන්න කියලා මේක තියෙනවා මේක තියෙනවා කියලා කියන්න ගියාම මම මේ දක්ෂ ගුරුරෙක් කියනවා නෙවෙයි. එදා සුබෝධාරාමයට යනකොට සංවිධාන සත්‍ය දුර්ලභම වගේක් තිබුණා. මම පටන් ගන්නකොටම කිව්වා. ඉතින් දවල්ට දාහනේ අරගෙන ඒ ඒ දවස් ටිකක් මගේ මට ඇවිස්සෙන දවසක් තද වෙන දවසක් කියලා. පුරුම ආමරු කෙනෙක් හම්බුණා ඌත් එක්කත් ගැටුණා මම. පොඩි තරුණ ලස්සන හම්බු කෙනෙක්. ඉතින් අනකොට උඩ මයික් එක අරගෙන එක එක කවි ධර්ම පාඩමක් කරනවා අර වණ මඩුවේ දැන්. මං කට්ටියෙන් ඇහුවා මේ කවුද කියලා. අන්නේ ස්වාමීන් ගියා. ඊට ආව මහත්ය ප්‍රශ්නයක් ආව මහත්යෙක්. කට්ටිය දාන ඇරනවට පස්සේ මයික් යන කෙනා දැන් බලන්න මෙහෙම අත ගන්නකොට මෙහෙම කරනවා. ඒකේ තියෙන්නේ ඝන සංඥාව. මේකේ රූප කලාප අටම තියෙනවා. දැන් මේක දිගහැරපුවාම ඒක විසුතුරු කර බලනවා. දැන් මූ දෙනවා පැලෙන්න අභිධර්මයේ. මට මේ දැන් අහුතෙට නැග්ගා. මොකද අම්චර කවුද ওই මයික් එක ගන්න කිව්වේ? මගේ කඩේට ඇවිල්ලා බිස්නස් කරන්න එන්න එපා. බහිනවා එළියට. මේ ස්වාමීන් මේ පරමාර්ථ ධර්ම කියලා දෙන්නේ. හත්ත බොජ්ජංග කියලා දෙන්නේ. මම කිව්වා දන්න එකක් කියුවේ. හැබැයි එළියට. මම කිව්වා තොපිත් තමනේ වකෝ. මේ මං යන්තම් හදන්න හදන කියාවිල මේ පිස්සු පිහට්ට වඩු විකුණනකොට කරබන බලන් ඉන්නවා කියලා තේනකටත් බැන්න. ආ ගැලවෙන්නේ නැහැ මම මේ කොහෙන්ද ඉඳලා මගේ ගම හැබැයි. බැන්නා ඉතින් මට කල්පනා වුණා දැන් මෙතන මම මොන විදිහට ඒ වෙලාවේ කරන දෙක මට කරන්න දෙයක් නැහැ ඒකට ආවට පස්සේ මම ඉතින් ගහනවා මයි ළඟ ආයේ නැහැ මොන මොන අනුකම්පාවක් නැහැ. ටිකක් වෙලා ගියාට පස්සේ මම කාමරෙට මහන්න අර මනුස්සයමයි ලොකු සංසිතේ කතා කරගෙන ඉන්නවා. කවසරයි සංගම ඇති වැරද්දක් සිද්ධ වුණා. උභාංශ පංච අඳුරනවා. අනේ ධම්මජීව හැමෝම දන්නේ අද තමයි ආවේ. එසේ මහක මහත්තයා කවුද? නෑ සාංශ මං කියලා දෙන්න ගියේ සත්ත පොජ්ජංග ධර්ම ටික. ඒක ඥානාරාම සාංශෙත් පිළියරන් තියෙනවා. පොත්වලත් තියෙනවා. මේ සුද්දාෂ්ටකේ මං කිව්වා තමුසේ මේක නෙවෙයි ඇහුවේ තමුසේ කවුද? ඊට පස්සේ ගෝ මගේ යාළුවෙක් ප්‍රිස්පීන්ලක් තියෙනවා. මම දන්නේ මට සීනියර් බැච්මේට් කෙනෙක් වෙන්නේ. ස්වාමීන් වහන්සේ දන්නේ ඊට පස්සේ මං කිව්වා දන්නේ මං කිව්වා මේ මිනිස්සයා කරපු වැඩේ ස්වාමීන් වහන්සේ මේ මම මායෙන් කතා කරන බණමලුවට ගිහලා මයික් එක කරන අපි දැන් පාඩම් කරනවා. මං ඇහුවේ මෙච්චර තමස දන්න දෙයක්ද කියන්නේ. එයා තාමත් මට කියනවා මේ මේ කියලා දෙන්න ඔය පරමාර්ථ ධර්ම කියලා දෙන්න හැදුවේ කියලා මං කව ස්වාමීන් වහන්සේ ළමා වෙන්න. මං ඒ වෙලාවේ පැහැදිලිච්ච හැටි තරන්නේ. සංවිධානය කරපු ආනන්ද හිටියා මං කව තොපි දැනගන්න ඕනේ මේක. පිස්සු පිටට ඇවිල්ලා මේ කතා කරන්න දෙන්න එපා. අපි අන්තම් මේ නැති කියලා ඔප්පු කරන්න හදනකොට තව එකෙක් ඇවිල්ලා මේ ඉන්න පින්නන්න හදනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටු කරලා පෙන්වන්න හදනවා. ඉතින් මං කව සාන්තිය ගැළපෙන්නේ නැහැ මං කරපු වැඩේ. අනුන්ගේ තනක්. හැබැයි මං කියනවා මට දුන්නනම් මයික් එක මට මේ මිනිස්සු ටික දෙන්න එන්න පාත ගන්න කවුරක්වත්. මේක සංවිධානයේ දැනගන්න ඕනේ. මේක ධම්මජාන කවදාකවත් මෙහෙම දෙයක් මෙතන වෙලා නැහැ. මොකද වෙලාවෙ නැති වෙන්න හේතුව සංවිධානයේ හොඳ නැහැ. මේක නිසා යම් තැනක ගිහිල්ලා අපි මේ පස්සතෝනත්ති කිංචනං කියන මේ කාරණාව පෙන්වන්න හදනකොට අභිධර්ම උගන්වන්න හැදුවොත් මට නිකාන් ද්වේෂක් පහළ වෙනවා. අනේ සෝරි. මම ඒ ගැන කිසිම පුද්ගලත්වයේ තරහක් නැහැ. මේ අනේ කලුතර මිනිස්සු ටික ආව ඊයේ පෙරේදාව යටියන්සෝ කතා කරලා. එතන හිටියේ අභිධර්ම උගන්න ගුරුවර කවදාහක්වත් දැකලා නැහැ. මූට ඇද්දලා අරගෙන බැන්නනේ. මං කව මහත්තයා දැකලත් නැහැ. මං කියන්නේ මහත්තයා හරි ලස්සනයි අභිධර්ම පාඩම් ඔය තියෙනවායි කියලා පෙන්නන එක. නමුත් මහත්තයෝ මේකෙන් වෙන අපරාධී. මනුස්ස මනසකට මේ නැති බව පෙන්වන්න විදියක් නැහැ නේ අරූප භාවනා කරන කියලා රූප මොකද්ද සාන්ත චෛතසික මොනවද මොනවද සාන්ත චිත්ත මොනවද සාන්ත පරමාර්ථ මොනවද කියලා අර gedirin gena අපේක මේ භාවනා කරන මේ ඉඳගෙන ඉන්න එක දැනිය කිව්ව මේක රූපද චිත්තද චෛතසිකද අභිධර්මද ඉතින් එක්කෙනෙකුට මේ වැටි ලේසි මම තමයි දන්නා මේ ගුරුවරු ටික මම ඔළුවට කුණු හරප ටිකක් දාලා තියෙන්නේ බුදුජානනාංශ කියන මේක පස්ස දෝසන්ති කිංචල බැලුවොත් මේකේ මොකුත් නැහැ මේ සස්සතෝ විය කායති. බැලුව බැලමට යමක් තියෙනවා. බැලුව බැලනොත් වැවැත්මක් තියෙනවා. සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචන. ඕක කරන එකට යෝගාවචරය කියනවා. ඕක නැතුව කතා කරන මනුස්සයනේ බුද්ධ අහංකාරයකට කියනවා. බුද්ධ ආගම තිබිච්චා. මයිනඟ වෙලා තියෙන්නේ ඒකට මට ටිකක් පොඩ්ඩක් කරප්පන් වෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ නෑ. මගේ චරිතය හොඳ නෑ. ඒ වගේ වෙලාවට හැබැයි මේනම් ආවොත් නම් ගහනවා. ආය මොකක්වත් නැහැ. මේ Nissan වලට අවිලෙම නටන්න ගත්තොත් මම මොනව කරගන්න ගේට්ටුවෙන් එළියට නටකම් ගහලා එනවා. මොකද මට ඕනේ මේකවත් අඩුවන්නේ නැ මිනිහෙකුට පිස්සු කෙලගෙන ඉන්න. මම ඕනේ නැති කුණු හරප මේක ඔළුවට දාන්න දෙන්න එපා. ඒකයි මම සංස්ථාවලත් කැමතිලා තියෙන්නේ. අර ගන්න සංස්ථාවලත් කැමතිලා ඒකෙත් පාඩම් පත්තු කරලා දෙනවා යමක් ඇත්තේ කියලා. මෙතනත් අපි යමක් කියනවා තමයි අපි කෑ ගාලා මුර ගාලා කියනවා තමයි. එහෙනම් මේ පෙන්නඳ දන්නේ ඕගොල්ලෝ හිතාගෙන තියෙන දේවල් උතන නෑ. හොඳට බලන්න. පේන දේ තියෙනවයි කියලා කිව්වට ඔය තියෙන දේ පේන්නේ නැහැ. බලන්න හොඳට බලන්න පේන්නේ නැහැ. ඉස්සලා තියෙනකොට පේනවයි කියලා පේනවා. අයකම නැහැ තියෙනකම් බලපන් කියනකොට ඕන කෙනෙක් දවස් හතක් ඇතුළත කියනවා ඇත්ත. ඊට පස්සේ කියනවා ඕක එහෙමනම් අනිත්‍යවාදියක් බලපන්. උඹට තේරෙනවා කියලා හිතනවා. <laughs> අවුට් ලාවට වගේ. මේ කාලය ඇවිල්ලා තියෙන රේරුකාට චන්දිමල හම්සන්ගේ ලනු කාලා. ඇවිල්ලා මේ එනවා අපිට බයිලා උගන්නන්න. අපාර ඒක තන්නේ කරම මේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙන මේ ඒ කියන්නේ ඇම්බිගියුටි ඔෆ් බුද්දිසම් කියලා කියනවා. මේ ඇත්තේ කියලා කියන රූපත් තියෙනවා කියන එක බලපං කියනවා. උට කියනවා අම්මත් තැරලා බලපන් අප්පත් තැරලා බලපන් රත්තරන් මිනිමුතු ඔක්කොම තැන මේක බලපන් දැන් තියෙනවා තියෙනවා තියෙන බලපන්ම කියලා ගන්න. බලාගෙන ඉන්නකොට ඌ කියන ඇරිල්ල බැලුවට මොකද මොකොත් පේන්නේ නැහැ නේ කියලා. හොඳට බලපන්. හොඳට බලපන්. ඊට පස්සේ ඌ ඇවිල්ලා කියනවා ප්‍රධානත අද නම් හොඳට බලුවා නැහැ. කාටවත් කියන්න බෑ. කාටවත් කියන්නේ ඔබ තනියෙන් භාවනා කරපයි ඌ අයින් කරලා අනිත් එක අරුවට පේනවා. උඹට පේන්නේ නැත්නම් බලපන්. එහෙම ගේමක් මෙතන යන්නේ. නිසා පොදු නීතියක් දාන්න බෑ. ඌට පේන මට්ටම ඇරලා ඌ ඌ ලව්වම කියවනවා. හොඳට බලහිනකොට බලන දෙ නෑ. හැබැයි කොහොන්දට බලපන් නැති බව කොහොමද සාතික කරගන්නේ? පේන බව සාතික කරන්නේ හරහා නැති බව සාතික කරතයි. එච්චර ඒකේ න්‍යාය. පේන බව සාතික කරපන්. සාතික කළා තියනවා කියන හැඟීමෙන් බලපන් සස්සතෝ විය කායති. බල බලපන් මොකද්ද දැනෙන්නේ කියලා ටිකක් කරාම මේ ශරීරයේ මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා. බුදුරජාණන් කියනවා කාය සහ ලෝක. මේ මම කියාගන්න දේ සහ ලෝකයේ අතර මර්ජ් වෙනවා. නැති වෙන එක නෙවෙයි වෙන්නේ. මේක ඩෙන්ටිටි එක නැති වෙනවා. ගංගානංගක මොහොතට යනවා. ගඟ නැති වෙන්නේ නැහැ. වතුර වලට මුකුත් වෙන්නේ නැහැ. කරදි මිරිදි මාළු වීමක් වෙනවා. මොක ගංගානංගක කියන නම නැති වෙනවා. අපි කියන්නේ අනන්‍යතාවය කියලා අපි අපිට කියන්නේ මේ ඩෙන්ටිටි කාඩ් එක මොකද කියන්නේ? නෑ නෑ තව නම නමක් කියනවා. හඳුනුම්පත වෙනුවට අනන්‍යතාවය ඔප්පු කරන හැටි. අන අන්කක් නෙවෙයි. අනන්‍ය කියලා අනිකක් නෙවෙයි මේ මම්මයි. මගේ උපන් දිනේ මගේ ඩෙන්ටි කාඩ් එක මගේ પાස්පෝර්ට් එක මගේ අනන්‍යතාවයනේ අපි ඔප්පු කරන්න දන්නේ. ඉතින් මිනිස්සු වුණාට පස්සේ මොනද අනන්‍යයි කියන්නේ ඔක්කොම මිනිස්සුනේ. අපි මිනිස්සුන් අතර ජීවිලා ගියාට පස්සේ ඇත්ත තමයි. මොන මිනිස්සෙක් නේ කියන එක ගියාට පස්සේ මොනතරම් කරන්න තියෙන්නේ. අනන්‍යතාවය ආපු ගමන් නෑ ඌසියන් නිකායේ මම ආරාමණ්‍ය නිකායේ මම අරගෝල ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. මම අනන්‍යතාවය නැති උනාට පස්සේ මම රණ්ඩුවක්වත් නෑ. ඉතින් මේ දෙක දරන්න බෑ කියන එකයි මේ කියන්නේ එක මනසකට මේ සමාජ තත්ත්ව සහ මේ මේ සස්ස පස්සතෝ නැති කිංචනම් කියන එක දරන්න බෑ පිස්සුන්ට පිටහටන්න පිස්සු වැඩි වෙනවා. පිස්සු ඩබල් වෙනවා. මේ කරන්න ගියොත් එහෙම සාමාන්‍ය පිස්සෙක් හොඳටම පිස්සු හැදෙනවා. ලෙඩක් තියෙන එකකට සම්පූර්ණ පුපුරලා නැහිනවා. ඉතින් බහුවේ පුද්ගලයෝ විතරක් මේකට ගන්න කියනවා එයාලගම දෙන්න කියනවා අම්මා අප්පාවත් දෙන්න කියලා අභියෝගයක් දීලා ඌට කියනවා මේ සාමාන්‍ය ප්‍රභාකරන් කරපු දේ කරන්නේ සීටියු සහ ගන්න සිව්සයිඩ් බම්බික් මෙතන තියෙනවා පොත්තම තද කරගත්ත බුම් ආයේ මේ මොකද්ද මේ හදිසි මරණ පරීක්ෂණ කරන්න මිනිහ අඳුර ගන්න බෑ අමරසේ කියන ඇක්සිඩන්ට් එක වෙලා ඔන් ද ස්පොට් එකට පොඩ්ඩක් ඇහිම් මැරිලාලු මිනිහා අඳුර ගන්නවත් බැරි තරන්නේ මොකද ඒ තරම් පොඩි නෑ අපේ ගමේ මිනිස්සු නෙවෙයි. <laughs> ඊසාවේ බුදු සාසනයම බුද්ධ ආගමම කරන්නේ අනන්‍යතාවයක් ඔප කළ අපි පුම්බට හදනවා. බුද්ධ ධර්මයේ කියන්නේ ඕක නෑ බම් පිස්සු. පුළුවන් නම් හොයලා බලපන් කියලා පෙන්නනවා. ඉතින් සාසනය ඇතුළත සාසනය කියන නම වැරදි බුද්ධ ආගම ඇතුළත බුද්ධ ධර්මයට රැඳෙන්න බෑ. බුද්ධ ධර්මයේ තියෙන නිෂේධයක්. ඒ නත්ති කිංචනං කියන්නේ. සාසනය කියන්නේ මෙහෙම එකක් තියෙනවා තම්බින්ට කරන්න දෙන්න එපා, අතොලි කියන කරන්න දෙන්න එපා. මේක අපේ භූමිය. තීන් ඉසాత බඳගෙන අල්ලනවා. එනිසා මේක මේක පොදුවට දාන්න යන්න එපා. ප්‍රශ්න දැම්ම ගමන් අපි නිකන් කෙලවරක් නැති සාකච්ඡා කරනවා. ඇතුළත බලන්න මේ තියෙන දේ නැහැ කියලා ඔප්පු කරන්න මම කොච්චරලා මේක දිහා බලන්නේ. ඕනම දෙයකට දාලා ඉස්සලා අපි ආනාපාන දාලා තමයි ගන්නේ. හරියට දාලා ගන්නෙ. නමුත් ඒ ඒ ධර්මතාවයේ ඕන දෙයකට යොදාන්න පුළුවන් අන්විඥාන හැටියට නිසා එකක් තියා බලන්න විනිවිද දැක්කොත් ඕනම දෙයක් විනිවිද දකින්න පුළුවන්. විනිවිද දැක්කට පස්සේ ඒක දිහා කායති කියන විදිහට බැලුවොත් සස්සතු. පස්සති කියන විදිහට බැලුවොත් නත්ති කිංචන. ඔය කායති කියන දන්නේ ඉතින් පස්සති කියන දන්නේ එක තමයි විපස්සනා ප්‍රතිපදාව කියලා කියන්නේ. එකම දේ ලක්ෂ වාරයක් බලන්න. බලන බලන දේ වෙනස් වෙනවා. විපරිණාමයට පත් වෙනවා කියලා බලනකොට ඇති නැති ඇති තැන ඉඳලා නැත්නම් දක්වා ලොකු සාන්ති කියනවා ඇතිදී හරහා නැතිදී ඔප්පු කිරීම. මේකට ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. ඒ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ නිවන විස්තර කරනකොට ආස්තිකත්වය හරහා නාස්තිකත්වය ඔප්පු කිරීම. නැත්නම් නාස්තිකත්වය හරහා ආස්තිකත්වය ඔප්පු කිරීම. මේ නිෂ්කාශනය කියන වචන පාවිච්චි කරනවා. ගලපලා බලලා දැන් මේ තිබුණ කියන දේ දැන් නැහැ. මේ නැති එකකින් පටන් ගන්නවා. ඉතින් මුද්‍රාන්ස් කියනවා නැත්තන කියමක් හට ගන්නවා කියන දේ පේන මිනිසෙකුට සස්ත්‍වවාදී දුරු කරන්න බෑ. ඇතිදී නැති වෙනවා කියන වය දකින්න කෙනාට උච්චේතවාදයක් ආරූඪ වෙනවා. නම් කිසිනෙක යමක ඇතිවීමක් ආශාසය ඇති වෙලා එහෙම නැති වෙලා යනවා දකින්නවනම් හට ගන්නකොට සස්ත්‍වවාදී තියෙනවා. නැති වෙන උච්ඡේදවාදයේ තියෙන සම උච්ඡේදවාදයට යන්නෙත් නැහැ සස්ත්‍වවාදයට යන්නෙත් නැහැ මේ දෙක එක එකට ගන්න උච්ඡේදවාදයකට සස්ත්‍වවාදෙන් ගන්න අසත්වාදී කියනකොට උච්ඡේදවාදෙන් ගන්න ගාලා ෂේප් එකේ මාරුවක් දාගෙන යනවා. අපි හිතලා තියෙන බුද්ධහම අනාත්මවාදී කියන්නේ ඒව නෑ මේකේ. එහෙම අනාත්මවාදයක් මේකේ නෑ. මම කියන අනාත්මවාදී ගත්තම උච්ඡේදවාදයට වැටෙනවා. ආත්මවාදෙත් නෑ හැබැයි. මුචපල කතාවක් දාන තමයි මාරයට මාරප්පම ඕනේ කරන්න බුදුරජාණන්සේ වාද කරලා නෙවෙයි මාරයා කකුල් දෙක දිගාර ගත්තාම මැතරින්ගල යන එකක් කරන්නේ. පරදලා නෙවෙයි යන්නේ මෝහණය කරලා යන්නේ. ඒ විස්තර වලට සරල කරලා කියනකොට පැහැදිලි වගේ. මොන විස්තරේද? ඒක ඒක මේක කියවන්න මේ මහා කොට්ටිත සූත්‍රය. ඒක ලස්සනට කියන කච්චායන. කච්චායනගත සූත්‍රය කියනවා ඇත්තේ යන වාදයක ඇත්තේ වීනම් ඒක නා වාය දකින්නකොට ඒක පච කරනවා. තියෙන්නේ නැතිලා යනවා. නැත්තේ කියන වාදයක් තියෙනවා නම් හට ගැනීම දකින්නට එක නැති වෙන නිසා ඇති වෙනවා කියනත් එපා නැති වෙනවා කියනත් ඔය දෙක මැදින් දාගෙන යන්න කියලා කච්චායනකොත්ත සූත්‍රයේ ප්‍රසිද්ධ සූත්‍රයක් මේ මේ ෆිලොසොෆි වලට උගන්වන්නේ. අනේ බොහොම සරලව උගන්වන්නේ. ඒ නිසා ආනපානේ මුලමඳක බලනද මුල දකින්න කෙනාට පේනවා නැත්නම් හට ගන්නවා. අග දකින්න කෙනාට පේනවා ඇති තනින් නැති වෙනවා. මේ දෙක දිහා කලබල වෙන්නේ නැතුව බලන්න. ආනපාන ආස්වාසිය ඕක නැහැ. ආස්වාසිය මුලයි යගයි තියෙන්නේ. ඒ දෙක දිහා බලනකොට කලන්ත හැදෙනවනේ. මේ සාලනවනේ. ඔළුව කැරකෙනවනේ. දඟලනවනේ. කම්පා වෙනවනේ. দাঁඩි දාන්න වපන යන්න එනවනේ. මොකද මේ දෙක මේ ළඟ ළඟ සිද්ධ වෙන එක ආස්වාසිය මුලයි යකයි දෙකේම සස්සතවාදය උච්ඡේදවාදය තියෙනවා. මේ දෙකම දිහා බලලා මේක මේ දර්ශනයක් මිසක මමවත් මගේවත් නෑ මුල අල්ලගත්තොත් සස්සතවාදයට වැටෙනවා. අගය ඇල්ලුවොත් උච්ඡේදවාදයට වැටෙනවා. දෙකේ එකක්වත් අල්ලන්නේ නැහැ. මොකද ඊගාටනා ප්‍රසවාසය බලන්න හම්බෙන්නේ මේකත් එක්ක හිටියොත්. ප්‍රසවාසයට આવත් ආයෝ දෙකම ඔප්පු කරලා නැති කරලා යනවා. ඊගාටනා ආස්වාදයට ඇති කරලා නැති කරලා. වහවහ මේක දිහා බලන ධර්ම දකින්ද අපි මේ ඔළුව කුරුවල් වෙලා වැඩි අපි. අපේ ඔළුවේ නෑ එහෙම විපරිණාමයට සහයෝගය දක්වන ගතිය. ඒක මේ නිත්‍ය සංඥාවේ දෝන මනසක් තියෙන. හැබැයි ඒක ස්නායු ශල්‍ය විද්‍යාවෙන් පෙන්වන ස්නායු වෛද්‍ය විද්‍යාවෙන් මේ මුලේ වම් පැත්ත වැඩ කරනවා තමයි පිස්සුව තියෙන. දකුණු පැත්ත වැඩ කරන වෙලාව යාට පුළුවන් ඕන දෙයක් අල්ලන්න. ඒකට ඉඩ දෙන්නේ අපි. මේ ආධිපත්‍ය හරහා බලය හරහා ලොක්ක වෙන්න හදන මාන්නේ හරහා හැම වෙලාවෙම වම් පැත්ත විතරයි වැඩ කරන්නේ. ඒක වනස්සිතවිලි කියන එක. දකුණු පැත්තේ මනස సౌందර්ය හරහා එළියට එනවා. ඒකේ එන්නේ හිතමතා කරන දේවල් සියල්ල අන්ත කරන්න ඕන. සංස්කාර සියල්ලම කාය සංස්කාර වචී සංස්කාර නැත කරපො ඔන්න මනස උඩට එනවා. ඒක උඩ පේන ඕන දේ බාර ගන්න. එතෙන්ද යන්න බෑයි ලෝකේ අමතක කරන්න වෙන නිසා. අපි ඉන්නේ මේ ලෝකේ අල්ලගෙන මව අපාගෙන ලෝකේ රවට්ටගෙන ලෝකේ රවට්ටන්න බෑ අපිට රවටෙන්නේ නැතු. ඉතින් ඒක නිසා ඒක දිග ගමනක්. මුලදී ඒ නිසා ආචාර ධර්ම අවශ්‍යයි. මුළු ආචාර ධර්ම පද්ධතියම කඩලා යනවා විපස්සනාට ගියාම. මේක හරි අමාරුයි කෙනෙකුට හිතාගන්න. ආචාර ධර්ම වල තියෙන්නේ සස්සතවාදී තුල විතරයි. උච්චිතවාදී නෑ. විපස්සනා ඒකට අන්තිමට ඉවර වෙනවා. ඇතිදී නෑ කියලා ඔප්පු කරනවා. ආස්තිකත්වේ නාස්තිකත්වය ඔප්පු කරනකොට සදාචාරට හිටින්න තරක් නෑ. සීලෙට හිට ගන්න තරක් නෑ. සමාධියට හිට ගන්න දෙයක් නෑ. ඒ ඔක්කොම නිත්‍ය සංඥාවේ තියෙනවා. විපස්සනා ඊට හේරම සොන්නක් දුරිය වෙනවා. ඒ නිසා ඔක්කොටම තේිනවා විපස්සනාට ගියාට පස්සේ මම මෙතෙක් කලින් ඉඳලා තියෙන අත්ති කියලා මතාන යෝගය කියලා. Tamanට වද දෙන්න තැනක ඉඳලා තියෙනවා. ඒකේ මුලදී ඕන සීලය කියලා ඕක ඕන. නමුත් අන්තිමට යනකොට සෝවන් වුණායින් පස්සේ මේ සීලය කියන්නේ සීලබ්බත වරාමාසයක් අල්ලගෙන ඉන්න කියන එක තේරෙනවා. අනාගාමී වුණාට පස්සේ සමාධියත් ඕනේ මේ චේතෝ විමුක්ති. පඤ්ඤා විමුක්ති කියන එකට කේමනන්ද සෝංශ උත්තරේ දුන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධියෙන් වැඩක් නැහැ කියලා විසිකරන එක. පඤ්ඤා විමුක්ති කියන්නේ පඤ්ඤා වැඩක් නැහැ කියලා විසිකරන එක. පඤ්ඤාවෙන් ගැලවෙන එක. හොඳට තේරෙනවා. සමාධියෙන් වැඩක් නැහැ කියලා තේරෙන එකට සංඥා චේතෝ විමුක්ති කියලා කියනවා. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ මෙතෙක් තියාගෙන ආව ප්‍රඥාවෙත් වැඩක් නැහැ. බබයි මේසමයි දෙක පිසිකොල දාපුවාම මොන මගුලක්වත් නැහැ. ඉතින් ලොක්ක කියන්නේ නැහැ. ඌ කියපුවා මිනිස්සු ඊළා වෙන්නේ ඉඳලා. අන්තිමට අර මේ පොතක් ලියලා ලිව්වා අපත් වෙනකොට ඒක තාම බැරුණා අචුගා. ඒක මේ විඥා කියන වචනේ විස්තර කරන්න ගිහිල්ලා හරි ලස්සනට ඔය ටික ලිව්වා කියනවා තද්ද වෙනවා ඒවා කියනකොට. පඤ්ඤා විමුක්ති කියන්නේ ප්‍රඥා එකතු කිරීම නෙවෙයි ලබාගත් ප්‍රඥාව විමුක්ත වෙන්නේ. ඒක විසිකල දාන එක. ධම්මෝපියෝවිකේ පහතබ්බා පගේ වදම මේ ධර්මයත් විසිකරන්න වෙන එකක් ධර්මාන්නේ මොන අධර්මයක ගැන කතා කරගෙන බුදුහාමුදුරු කියනවා. ඒ කියලා තියෙනවා හැබැයි ඒක දැන් ඉන්න ගුරුතුරු කියන්නේ දත් නැමෙනවා. කියනකොට දත නැමෙන්නේ දා තේරෙන එකක් කියලා නිකන් ඉන්නවා. පොඩි බබාලා නැලවෙන එකක්. <laughs> ඉක්කිරින්ජා ගැන මුරුක්කු ගැන ඔය මේ ජුජුප්ස් ගැන පොඩ්ඩක් කතා කරලා නිකන් ඉන්නවා ගැඹුරු බණ කියනකොට ගුරුවරයාගේ බෙල්ල ගහලා යනවා. අපි ඇති අතේ දැන් පැය භාගයක් විතර ගත්තා.